ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ සීලම දෙනා ඒ සඳහා ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරය පාතු නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ තමේනං ඒවං වදීයුං අයං තේ අම්බෝ පුරිස චත්තෝ අන්තරචරෝ වදකෝ කිත්තසි කිත්තසිතෝ පිටිතෝ පිටිතෝ අනුදාවිය අනුබන්ධෝ යත්තේව නම් පස්සීස්සාමි තත්තේව නම් චිරෝපාතේසාමි ති යං තේ අම්බෝ පුරිසකරණීයං තං කරෝති ති ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක ඉදිරියට ගත කරන පස්වෙනි දවසේ ඉතින් එහිදී සුතානුග්‍රහිතේ පිනිස මේ පවත්තන ධර්ම දේශනාව දේශනා මාලාවක් වශයෙන් පවත්තන බවත් ඒ දේශනා මාලාවටම ප්‍රධාන මාතෘකාව නැත්නම් සූත්‍රයේ වශයෙන් ආචිවිසෝපම සූත්‍රය ඉදිරියට තියාගත්ත බවත් බොහෝ දෙනා දන්න කාරණාවක් ඒ ආචිවිසෝපම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පොඩි දරුවෙකුට 100 කෙනෙක් කතන්දරයක් කියලා දෙනවා වගේ ධර්මයේ කැමැති විමුක්තිය කැමැති කෙනෙකුට ඒ සඳහා කතා රාශියක් උපදින විදිහට ගැඹුරකුත් ඇති වෙන විදිහට මේ ආශිවිශෝපම සූත්‍රයේ විකාශයක් පින්නන පින්නු කරනවා ඒකදී සර්වජන් වහන්සේගේ උපමාව ඉස්සරලා ඉදිරිපත් කරන්නේ ඒකෙදී රාජවාදයටපත් වෙච්ච වැරදිකාරයෙක් පිළිම මරන්නේ නැතුව රජුරෝ යාගෙම වැරද්දෙන් යාට මැරෙන්න උපක්‍රමයක් සකස් කරලා දෙනවා. ඒ කියන්නේ ඊර කාමරයක් අතට දාලා ඊටාම උග්‍ර විෂ තේජ විෂ ඇති හතර දිනක් සර්පය හතර දිනක් දාලා කියනවා මේ හතර දිනකට උපස්ථාන කරන්න කියලා. ඉතින් මේ මරණ දන්න දෙය වෙනුවට ඒක සම්පූර්ණ සාන්තියක් සහනයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේ පුරුෂයාට වරදට බන්ධනයට අවුච්ච පුරුෂයාට යම් කිසි ස්පාසුවක් තියෙනවා ඒ වගේ මේ සර්පයන්ගෙත් කැමැත්තක් තියෙනවා Tamanට උපස්ථායක ලැබුණයි කියලා. ඉතින් මේ පුත්කලයා උපස්ථානයේ පටන් අර ගන්නකොට අටුවාචාරින් වහන්සේ පෙන්ලා දෙනවා පින්වත් සත්පුරුෂෙක් ඇවිල්ලා කියනවා ওই සර්පය හතර දෙනා හතර ජාතික මනාප ඇති කෙනෙක් හතර දෙනෙක් උපස්ථානය කරනකොට එක්කෙනෙකුට හරි අඩුපාඩුවක් වුණොත් අනික් කට්ටිය කොච්චරට පස්ථානය කරත් එයා කිපිලා දෂ්ට කරොත් මරණාන්තික හෝ මරණය හෝ ඉදිරිපත් වෙනවා. ඒක නිසා ඔය හතර ආඩම්බරයකට ගන්න එපා. නම්බුවකට ගන්න එපා. පුළුවන් නම් ගැළපියන් කියන. ඒකෙදි කියන්නේ අම්බෝ පුරුෂක මියංකරණීයන් තං කරෝත. පින්වත් පුරුෂය මේ தත්ත්වයේ මේ උත්තර தත්ත්වයේ මේ සංවේගයේ සංසාර බය දන්න කෙනෙක් යමක් කළ යුතු දෙයදී කරන්නේ කියලා. නිසන් වනේ පටන් ගන්නකොටත් ඒ ධම්මනිසං සාමුද්‍රෝ නිතරම කියපු දෙයක් තමයි සුදුස්ස කරන්න කියලා. සුදුස්සක් කරන්න කියන. මෙන්න මෙහෙම උග්‍ර තත්ත්වයක් තියෙන්නේ. මේක කරපන් කියලා කියන්නේ නැහැ. මොකද අවස්ථාන කුලව ක්‍රමවේදය තමයි හොයාගන්න සුදුස්සක් කරන්න කියලා උද්දීපනයක් කරනවා. මේකෙදි කියලා තියෙන යං කරෝති යං කරණීයං අම්බෝපුරිත යං තේ කරණීයං තං කරෝත. පින්වත් පුරුෂය මේ ඉලක්ක යමක් කළ යුත්තේ ඒක කරන්නයි කියලා. ඉතින් අපි පළවෙනි දවසේ දවසේම බණ යොදාගත්තේ වගේ මේ හතරමහා ධාතුන් පිළිබඳව අවබෝධයක් ලැබලා ආස්වාද ආදීනව දැකලා මේ නිස්සරණයක් ලබා ගන්න හැටි. ලෝකයේ ඉන්නේ ඒකේ ආස්වාද පැත්තේ. මේ හතරමහා ධාතුන් වඩා වර්ධනය කිරීම දක්ෂකමක් දිනුවක් කියන පැත්තේ. ඒත් ඔය කියලා පැමිණලා නැහැ තාම. යම් කෙනෙකුට මේ හතර මහා ධාතුන් පිළිබඳව පූර්ණත්වයට ගියාට පස්සේ ඒ වගේ තියෙන කුස්කතිය තියෙනවා. ඉතින් යනකම් ඒ වගේ ලොකු දෙයක් වටිනාකමකුත් තියෙනවා. ගියාට පස්සේ ඒකේ ආදීනව තේරෙනවා. ආදීනව තේරුණා තේරෙන් ගන්න ඒ වස්තුන් දෙස ඇතිලා තියෙන දකින්න. යථා භූත ඥාන වශයෙන් දකින්න. එහෙම නැත්නම් ආදීනව කොච්චර දැක්කත් ඒවා මේ බලන්නේ නැහැ ආස්වාද පැත්ත විතරක් බලනවා. යම් කිසි කෙනෙක් ආස්වාද ආදීනව ඇතියට දැක්කොත් එයා ඒ වයින් ගැලවීමක් ගැන නිස්සග්ගයක් අතහැරීමක් ත්‍යාගයක් ගැන කල්පනා කරනවා. ඉතින් ආස්වාද ආදීනව පටිනිස්සග්ග කියන නිස්සරණ කියන අදහස තමයි මෙතනදි ගන්න තියෙන්නේ. ඉතින් මේ පුරුෂයාට සත්පුරුෂයාගේ වචන නිසා මේන් නිස්සරණ ගැන කල්පනා වෙනවා. ඉතින් ඒ නිසා ක්‍රමයකින් යම් ආකාරයකින් මේ පුද්ගලයා මේ හතර මා ධාතුන් පුන්නලා තියලා නිදි කරවලා තියලා හිරිවත්තලා තියලා පයින්. ඉරගෙනොත් පයින්. එතකොට රජුරෝ මේ පුත්‍රයා ප්‍රයෝගයෙන් ශික්ෂාවෙන් ක්‍රමයෙන් අනු අනු අනුපිළිවෙලින් ප්‍රතිපදාවෙන් මේ දා අමාරු ප්‍රශ්නකින් ගැලවුණා කියලා දැනගෙන ඒ පුරුෂයා අල්ලගන්න පොඩි කාලේ ඉඳලා යත් එක්ක හැදිච්ච දැනට රජුරණ්ඩ සේවය කරන වදකෝ ප්‍රශ්නේ මුදා හරිනවා කොහොම හරි ගිහිල්ලා මෙයා යාළු කරගෙන මේ පලා යන ගමන බාධා කරන්නයි කියලා. ඉතින් මේ පුරුෂයා පිටිපස්සට හැරලා දකින්නකොට පේන්නේ Taman අඳුරන යාළුවෝ පස් දෙනෙක් එනවා. නමුත් අර සත්පුරුෂයා ඉදිරිපත් කරලා කියන ඔය සත්පුරු ඔය එන යාළුවෝ ඔබ දැක්කපු තන වනසණ්ඩයි එන්නේ. ඒ නිසා සත්පුරුෂයෝ යාළුවෝ යාළුව වශයෙන් ගණන් ගන්න එපා. ඔක රාජපුරුෂයෝ ඔය වදකේ. ඒ ශාවකෙන් ගැලවිලා කියලා. ඉතින් අර පළවෙනි මහා මේ උග්‍ර වේසයිද සර්පය හතර දෙනා හතරමා ධාතුන් වශයෙන් සර්වචනාන්ති අනුසන්දි ගලපලා පස්සේ විස්තර කරනවා වගේම ඒ පහළ වෙන්නා වූ දෙවණියට පහළ වෙන්නා වූ පසුපස එළවා ඉන්නා වූ ඒ හය දෙනා පස් දෙනා පංච උපාදානස්කන්ධ විදිහටයි බුදුහාමුදුරුවෝ අර්ථකථනය දීලා තියෙන්නේ. මේ පංච උපාදානස්කන්ධ තමන් පැලිකෙලියේ පටන් ගන්න යාළුවෝ කියලා කියන්නේ මේ උපාදානස්කන්ධ තමන්මත් එක්ක හැදිච්ච තමන්ගේම මනාපයට තමන්ගේම චේතනා අනුව එව්වම පොහොර කරගෙන හැදිච්ච දේවල්. නමුත් ඒ එක උපාදාන ස්කන්ධයකවත් අවසාන ඵලය නැත්නම් න්‍යාය පත්‍රය මගේ උපාදාන ස්කන්ධවල න්‍යාය පත්‍රය මගේ සැප නෙවෙයි. මගේ සුභ සිද්ධිය නෙවෙයි. ඒක තියෙන්නේ මං ලව්වා ಜಾතිය බෝ කරන එක තමයි. එහෙම නැත්නම් මේ සංසාරේ පවත්තන එක තමයි. මම ඒකට නිකන් හුදු රූකඩයක් විතරයි. ඒ නිසා රූප උපාදාන ස්කන්ධේ ඒ පැත්තෙන් වැඩ කරනවා. වේදනා, සංඥා, සංස්කාර, විඥාන. ඉතින් ඒක නා කවුරු හරි දැනගත්තොත් මේ රූපයන්ද පහිටිනවා, කඹරනවා, උත්සාහන කරනවා. වේදනාවන් පිළිබඳව අපි විවිධාකාර කැපකිරීම කරනවා. විවිධ හඳුනා ගැනීම නම්බුනාම සඳහා ත්‍රිවිධතක හටක් කරනවා. ඒ මම මේක කරා මේක මගේ මේක මගේ නිර්මාණයක් කියාගන්න තමන්ගේ නිර්මාණ පිළිබඳව හරියට ආඩම්බරකම් කියනවා. ඒ වගේම අරයා වගේ නෙවෙයි මම මම වගේ නෙවෙයි අරයා කියලා ඒ විඥානය කරන දෙබිඩි පාලනයට අපි නොදැන උදව් කරනවා. ඉතින් ඒක දැන් මොකක්කල් කරපු දෙයක් එක කවුරක්වත් ඒකෙන් බේරිච්ච කෙනෙක් නෑ ලෝකේ. නමුත් ඒ කල්යාණ සත්පුරුෂයා කිව්වට පස්සේ මේ තමන්ම විශ්ින් හදා වඩා ගන්න ලද මේ එකට හැදිච්ච වැලිකිළියේ පටන් ගෙන යාළුවා දැන් ඉන්නේ රජුරුවන්ගේ නියෝගයකටයි ඒන්නේ ලත්තන මරණ්ඩයි කියලා දැනගත්තොත් උපාදාන පිළිබඳව අපි අලුත් පැහැකින් බලනවා. ඉතින් ඇහුණට ඔක්කොටම මේ අලුත් පැහැ පහළ වෙන්නේ නැහැ. ඒක ඇහුණට ඔක්කොටම මේ තිරව ගන්න බෑ මේක. ඒ උඟ දෙනකොට හිතෙන්නේ ඒ ඒ බුදුහාමුදුරු එහෙම කිව්වට අපිට කාමයේ මේකක් නැහැ. අපිට භෞතික සම්පත් වැඩි වෙන්න වැඩි වෙන්න සැපතියි. ශප හොයන්න අපි උදන්නේ නැත්නම් අපි උදම් දෙන්න උනන්දු වෙන්න නැත්නම් එයා කවුද අපිට හොයලා දෙන්නේ? මේ නම්බු නාම කියන ඒවා අතහරින්න නෙවෙයි ඔය හම්බ කරන්න කොච්චර අමාරුද ඒක නිසා ඒව සෑහෙන වටිනවා. ඒ වගේම කාටවත් බැරි නිර්මාණ ටිකක් තමයි මම මේ ලෝකේ කරලා තියෙන්නේ ඒව බොහොම වටිනවා. ඒ නිසා මමත් ලොක්ෙක් කියලා. ඒ හිතන හිතවිලි පුදුම විදියට කෙලස් කර්ම ලබලා පෝෂණය ලබලා පොහොර ලබලා වැඩෙනවා. ඉතින් ඒ කෙනාට මේ උපාදානස්කන්ධ කවදාකවත් Tamange අත්ත සිද්ධිය පිළිබඳ හෝ නැත්නම් සුභ සිද්ධිය පිළිබඳ හෝ අත්ත කුසල පිළිබඳ හිතින්නේ නැහැ කියන එක තේරෙන්නේ මරණ මොහොතේ. කොච්චර හම්බ කරපු කෙනත් මැරෙන්න යනකොට බිඳුවට බයි. ඉන්නකන් සැප පිළිබඳව කොච්චර ගත කරපෙන්නත් මරණ වෙලාවේදී බිඳුවට බයිනවා. මොන නම්බුකාර මොන නම්බුනාම මොන තාන්නමන ලැබුව එකන පරිණිති බිඳුවට බහින මොන නිර්මාණ කරපු කෙනාට අපේ ජීවිතේ තප්පරයකින්වත් වැඩි කරන්න බෑ මොන තාලෙන් Taman ගැන හීනමානිකා අහස්මානිකා තනාගෙන හිටියත් ඒ මරණ වේලාව හෙට්ටු කරන්න බෑ එචා මරණයේදී තේරෙනවා ගණන්කාරකම් හයිය තියෙනකම් ආඩම්බර ගන්න අම්බු තියෙනකම් ගේ තියෙනකම් මේ ඔක්කොම ගම් මෙලොව යනකම් තමයි. ඒක තේරෙනකොට තමයි. ඉතින් සාර සත්පුරුෂයා කතා කරලා කියන බෝ එකතු කරන දේවල් ඇත්ත බොරු නෙවෙයි ඒක සම්මුති සත්‍යයක් තියෙනක අමාරුයි එකතු කරන්න. නමුත් ඔය එකතු කරපු වයින් හත් පහක දීපාංගර බිමට හෙල්ල කුණු කෙලපිටක් තරම්වත් වටිනාකමක් නැහැ මේ ජීවිතේ න්‍යාපත්තට. ඒක නිසා ඒ වෙනුවට ඒ තමාලාට මේ වනිසා තණ්හාමාන දිට උපදින්න පුළුවන්. ඒ නිසා මේක දිහා මෙන්න මේ දෘෂ්ටි කෝණයෙන් බලපන්. මේ යාලුකම් කියන පිටිපස්සෙන් ආවට මෙලිකලියකට ශ්‍රී ලංකාවට කෙනෙක් වුණාට දැන් ඉන්නේ රජුගන්ගේ න්‍යාය පත්‍රය කියලා දැනගත්තොත් මෙයා ඒ රූප වගේම රූප උපාදානස්කන්ධයෙන් වේදනා උපාදානස්කන්ධේ සංඥා උපාදානස්කන්ධේ සංස්කාර උපාදානස්කන්ධේ විඥාන උපාදානස්කන්ධේ ඇඟට නොදැනෙන්නේ වෙන විදිහට කියනවා නම් හිරකීකට අහුවෙච්ච මිනිස්සේ කාවල්කාරයන්ට නොදැනෙන්න රජු වරන්ට නොදැනෙන්න බින්ගයක් හරගෙන යන්නසේ ඔය හැම තැනකම රූපවල තියෙන මධ්‍යම ප්‍රතිපදාව බුදුහාමුදුර අපිට පිළිගන්නවා. ඔය අන්ත දෙකට ගියොත් උඹ මොරකාරයන් කාට අහු වෙනවා. කර්ම රැස් වෙනවා සංකාර දික්ක. රූපවල තියෙන මධ්‍යම ප්‍රතිපදාව අල්ලපන් උඹ ගිය පාරක් උඹට අහු වෙන්නේ නැහැ. මහරණ උඹ ගිය පාරක් අල්ලන්න බැරි වෙනවා. වේදනාවල මැදට ඵලයන් අදුක්කම සුඛයට ගිය ගමන් ඔබගේ පාර හුඟක්වත් අල්ලන්න බෑ. ඔබට එන්න පුළුවන් සංඥාවකට න සංඥ සංඥී න පිවිසංඥී නෝ පි අසංඥී න විභූත සංඥී කියන බෑ. ඒතර ඔබට තේරෙන්නේ නැහැ සංඥාවන් අතරින් තමයි ඔබට පයින් ලෑඳ වෙන්නේ. සංස්කාර වලත් තරක් තියෙනවා විසංඛාරගත කරන්න පුළුවන්. හිත අදිෂ්ඨාන කරන්න ඕන අදිෂ්ඨාන නොකරන. ඒ කියනකොට වචනේ ටිකක් හුරස් වගේ. අපි ගන්නවා නම් අදිෂ්ඨානයක් ගන්න ඕනේ. ඊට පස්සේ මම කිසිම අදිෂ්ඨානයක් කරන්නේ නැහැ. චේතනාවක් කරන්නේ නැහැ. ඔය යන අතර යන්න දෙනවා කියන. ඒ වගේම විඥාණයට කියන්න ඕනේ. ඔබට ඕන නම් ඔබ හොයාගෙන කාපම් මම ඊට පස්සේ ඔබට කැමෙන් දුම් හිතුම් දෙන්නේ නැහැ කියන. ඉතින් ඒ විදිහට මේ මැද මාවත මේ මොන්නම කල්පනා ඥානයකටත් අහුවෙන්නේ නැති නමුත් සදාකාලිකවම තියෙන බුදු හැට පමණක් පෙන්නන ලස්සන තැනක්. ඒකෙදී මේ අතර ඊයේ පෙරදා කියපු බණම තමයි මේ මම නැවත මතක් කරන්නේ අද පොත පාදා ගන්න. උදාහරණයක් වශයෙන් කස්සක සූත්‍රය ගැන හර දක්වනවා නම් සර්වචන් වහන්සේ මේ වගේ බණක් කිය කිය ඉඳද්දී මාර්මශිනාට කල්පනා වෙනවා නකො මේ විදිහට මේ කට්ටිය බණ අහුවොත් ඔක්කොම නිවන් දැක්කොත් එimhe මගේ රාජධානියේ ජනගහණය අඩු වෙනවා. ඊජා බුදුහාමුදුරන්ට ඔළුව පොඩ්ඩක් අවුල් කරලා දාන්න. මේ බණහන කට්ටිය පොඩ්ඩක් අංජබදල් කරන්න ඕනේ කියලා එනවා ගොවියෙක් වගේ මඩ ගාගෙන විය ගහක් අතේ තියාන කිවිතක් අතේ තියාගෙන ඇවිල්ලා මේ සෙනෙක ඔක්කොම ඉඳි බුදුහාමරෙන් අහනවා සමන බද්දවතුමේ මගේ හරක් දෙන්න ගිය තැන දැක්කද කියලා. බුදුරජාණන්සේ බලනවා මේ මෙච්චර මේ සෙනෙකේ තාමනුල් දෙය බණහද්දී මේ ඉදිරියට එන දැඩි පුරුෂයා කවුද කියලා බලනකොට මාර්මශින. හදාගලා අහනවා පාපි මාරය. හරකුන්ගෙන් තොටයි වැඩේ මොකද්ද කියලා. ඒකට මාර්යා දැනගන්නවා බුදුහාමුදුරුවෝ දැනගත්තයි කියලා. ආඩ හරි ලැජ්ජාවක් ඇති වෙලා පස්සට ගිහිලා කියනවා බුදුහාමුදුරන්ට අඳුර පාන. බුදුහාමුදුරන්ට වාසි බස්තර. මහාන ඔබ දැනගනි. භෝගේ අත් දෙකක් මගේ. ඔබට පේන කොට පේන රූපත් මගේ. ඔබට පහළෙන විඥානයත් මගේ. බහිතුනාද මහාන මගෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා. මහාන ඔබේ කන් දෙකක් මගේ. ඇහෙන රූපත් මගේ. සෝත විඥානයත් මගේ. ඔබ හිතනද මට ගැලවෙන්න පුළුවන් කියලා? ඔය ගඳත් මගේ. නාශයත් මගේ. ගහන විඥානයත් මගේ. රසත් මගේ, දිවත් මගේ, ජීව විඥානයත් මගේ. කයත් මගේ, පොට්ටබ්බයත් මගේ, කාය විඥානයත් මගේ, ධර්මයත් මගේ, මනසත් මගේ, මනෝ විඥානයත් මගේ. ඔබ දැනගැනීමට කොහින්වත් අත ගැලවෙන්න බෑ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මොකද්ද? යෝ වදන්ති තං ඉදන්ති මමන්තිරෝ යමෙක් කියනවනම් ඒක මගේ කියලා උඹට ඔය මේ ඒ මිනිහා කියලා බන කියාපන් මම ඔය එකක්වත් මම කියාගන්න කෙනෙක් නෙවෙයි මම හිතනවා නම් කවුරු හරි මේ දැක්කරෝ මගේ කියාගන්න කෙනෙක් ඉන්නවනම් ඒ රූප දකින්න ලස්සන මේ විනිවිද දකින්න ඇහැ මගේ කියාගන්න කෙනෙක් ඉන්නවනම් ඒ වෙලාවේ පහළ වෙච්චි චක් විඥානේ මගේ කියවන්න කෙනෙක් ඉන්නවනම් ඒ කෙනාට ඔබ බණ ගිහිල්ලා කියපන්. ඒයි කියද්ද මම කියාගන්න කෙනෙක් ඉන්නවනම් කනේ හොඳ කම්බරේ හොඳ කෙනා ඒක මගේ කියාගන්න කෙනෙක් ඉන්නවනම් සෝත විඥානේ මගේ කියාගන්න කෙනෙක් ඔබ ගිහිල්ලා කියපන්. ඔක්කොම කතාවේ තියෙනවා මම ඔබට එකක් කියන්නම්. මම ඔය එකකටවත් මම කියන්නේත් නැහැ මම ගිය පාරේ උලඟක්වත් ඔබට අල්ලන්න බෑ කියලා. මාරට මාරට මොනම දෙයක්වත් කරගන්න බෑ. මෙයාට අයිතිවාසිකම් කියන කෙනාට තමයි මාර බලවේග වැඩ කරන්නේ. මාර සේන වැඩ කරන්නේ. මෙද්දාකපු එක මගේ ලක්ෂණ රූප දකින්න ඇහැ මගේ ඒ සවස චක්කු විඥානේ මගේ ශබ්ද මගේ කන මගේ සෝත විඥානේ මගේ කියලා කවුරු හරි කියනවනම් ඒ හැම තැනකම මායයට ස්ථාවරය ලැබෙන කුඤ්ඤ ගහනක් හම්බ වෙනවා. ඉතින් ඒක නිසා මේ උපාදානස්කන්ධ පහේ මුක්කකට හරි මම මාගේ කියාගන්න හැම වෙලාවකම මාරට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ තමන්ගේ වශයේ පවත්තා. සර්වචනසේ තමන් වහන්සේ රූප දෙක අතර මැතින හිදස දැකලා අවකාශය දැකලා වේදනා අන්ත දෙක මැතින ශප දුක් වේදනා දෙක මැතින අදුක්කම සුඛය දැකලා සංඥාවෙත් නසඤ්ඤ සංජීනෝ පිය සංජීන විසඤ්ඤ සංජීන විභූත සංජී කියන තැනට දැකලා සංස්කාරවල සංස්කාර නොකරන හිත දැකලා විඥානයත් අපපතිත තැනටපත් කරගෙන අනික් ලෝක ජනතාව ආශීන්ද කියනවා උඹලට මාර බලවේගයෙන් ගැලවෙන්න ඕනේ නා මාර සේනාවලින් ගැලවෙන්න ඕන නම් දුකින් වෙන්නෙන්න ඕන නම් ඔය අල්ලගන්න මිනිස්සු ඕන දෙයක් අල්ලගෙන අයිතිවාසිකම් කියපු දෙයක් බොබම වැඩි පාරේ ඵලයක් මම මතක නැහැ මම ඉතින් කියන්නේ නැතු මම හිතන්නේ අර මයියංගනේ ගියේ මනියා වඩේ ගියේ මේ පැත්තෙන් තියාන බුලත් මේ පැත්තෙන් තියාන මැදින් ප්‍රින්ට් ගන්න කතාව. එච්චර තමයි නිවන කියන්නේ. එනිසා ඒව ඕන දෙයක් තිබිච්චා වයිපදන ගන්න ඕනේ වැඩේ කරගන්න කියලා අපිට දීපු රහස බුදුහාමුදුර අපිට කියලා දීපු රහස මේ මොනම කෙනෙකුටවත් නැහැ කියන්න බෑ මායයටවත් නැහැ කියන්න බෑ. එක්කෙනෙක්වත් නුසුදුසුත් නෙවෙයි. මේ බණ කියන බණ අහන එක්කෙනෙක් නුසුදුසුත් නේ. නමුත් අපේ පුදුම ආශාවක් තියෙන මේවට මම කියන්නේ. ඒ මම කියන තරමට කෙලස්. මම කියන තරමට මාර් බලවේග වැඩ කරනවා. මම කියන තරමට ආකාශයට අහු වෙනවා. මම කියන තරමට කර්ම රැස්ය. මම කියන තරමට ආතතිය. මම කියන තරමට අසහනය. ඉතින් සයම් කිසි කෙනෙක් ඒක සත්පුරුෂයා කියන වචනේ අහලා එයා දැනගත්තොත් මෙතෙක් මම කිව්වා තමයි. දැනටත් මම කියනවා තමයි. ඒ නිසා මේවා මතුවෙන මතුවෙන වෙලාවෙවත් දැනගෙන මේ රූපයක් මේ රූපෙට ඇහැ මේ ඇහි දකින හිත මේක සද්දයක් මේ කන මේ කණේ තමයි දැන් හිත පහළලා තියෙන සෝත විඥානේ වශයෙන් මේවා දැනගන්නවයි කියන එක කොච්චර අමාරුද කියලා කියන්න පුළුවන් ආස්වාසය කරන වෙලාවදී ආස්වාසයේ බව දැනගන්න කොච්චර අමාරුද ප්‍රස්වාස වෙලාවදී ප්‍රස්වාස වෙන බව දැනගන්න කොච්චර අමාරුද ආශ්වාසය වෙනකොට මේ හුස්ම ඇවිල්ලා වදින්නේ නාසිකාග්‍රේත උඩුතුලේ කියලා ඒන වාර දැනගන්න කොච්චර අමාරුද ඒක අනික් සියල්ල විචල්්‍ය සාධකයන් හිස්තිර කරලා හුස්මෙවත් හිත පවත්වන්න අමාරු නම් රූප දකින්නකොට දකින්න බව රූපයක් බව ශබ්ද අහනකොට අහන බව ශබ්දයක් බව දැනගන්නවා කියන එක බැලුව බැලමත් නම් ඇත්තට කරගන්න බැරි දෙයක් වගේ. නමුත් යම් කිසි දවසක යම් කිසි කෙනෙකුට බණ භාවනා කරගෙන යනකොට දිගින් දිගට ටික වේලාවක් ආශ්‍රච පාස ප්‍රසවාස පාස බල බල යනකොට නම් සමහර විට සමහර විට ප්‍රසවාසයේ දීල ආශ්වාසයේ ඉඳිසර තියෙන හිස්තන අහු වෙන්න ඉඩ තියෙනවා. දැක්කට පස්සේ ඊගාවකේදී අහු නොවෙන්නත් ඉඩ තියෙනවා. නමුත් එයා දන්නවා අහු නැතුනට හැම වෙලාවෙම ප්‍රසවාසයේ අමාරු ආශ්වාසයේ පටන් ගන්න ගන්න අතර හිතටක් තියෙනවා. දැන් මේ හිතසට හිත යොමු කරගෙන නැත්නම් ආශ්වාසයේ නිමාවට සූක්ෂම අවධානය යොමු කරන භාවනා කරන්න කරන්න මොකද වෙන්නේ? මේ හිතස ලොකු වෙලා ආශ්වාසය පුංචි වෙනවා ප්‍රශ්වාසය පුංචි වෙනවා. අන්තිමට ගියාම හිතසක් විතරයි තියෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස දෙක නොගිනී හැකි මට්ටමට. බැලලා. එතකොට යාට තේරෙනවා දැන් මම එකක් අල්ලගෙන ඒක කරගෙන යනකොට ආශ්වාස ප්‍රශ්වාස දෙක මැද තියෙන නිම්නය සානුව අහුවෙනවා. මේකමයි රූපයකටත් තියෙන ශබ්දයකටත් තියෙන හැම එකක්ම උපාදය භංගය සහ අතරමැද විපරිණාමය තියෙන්නේ. ඉතින් අපි මේව වෙන් වෙන් වශයෙන් දැක්කනම් ආශ්‍රස් ප්‍රසාරය හොඳට සතිය පිහිටවගෙන ඒක පිළිබඳ හොඳ අයිතිවාසිකම දක්ෂකමක් ඇති කරගෙන සක්මන් කරනකොට වමසා දකුණ අතරමැද බලන්න. එතකොට සද්දත් නැහැ. රූපත් පේනච මෙයාව ඒක දරුණු අභ්‍යාසයකට ලොකු වෙනවා. දැන් වැඩ ගොඩක් තියෙදි එක එකකට යන යන වෙලාවේ නතර කරන්න හදන්නේ යන හැටි. කොහොමද ඒ කටයුතු කරන්නේ කියලා බලන්න හිටියොත් ඒ ආශස් ප්‍රසවාසයෙන් ගත්ත ආදර්ශයමයි වම දකුණේ. එතකොට රූපයක් දකිනකොට සද්දයක් අහනකොට හැම එකේම යන්නේ එකම යන්ත්‍රණය. එහෙම ගියාට පස්සේ gedara dore වැඩ කරනකොට දුර සතිය පිටින වෙලාවක ඒක නිදර්ශනයක් වශයෙන් කියලා අපි චිත්‍රපට ශාලාවට ගිහලා චිත්‍රපටයක් බලනකොට ඊටාම තීක්ෂණව අර කියන විදිහට සූක්ෂම සත්‍ය පවත්නවා නම් රූප බලන වෙලාවට සද්ද ඇහෙන්නේ නැහැ කියන එක අත්දකින්න පුළුවන්. ශබ්ද ඇහෙන වෙලාවට රූප පේන්නේ නැහැ. ගඳ බලන වෙලාවට මේ විදිහට මේ පහෙන් එක වෙලාවක එකයි තියෙන්නේ කියන එක තේරුම් ගත්තොත් වැඩි බොහොම සරල වෙනවා. නමුත් මේ තේරුම් ගන්න බැරි විදිහට පංචස්කන්ධිකින් ඇවිච්ච මමයා කියලා තමයි අපිට හිතිලා තියෙන්නේ. නමුත් මේ එක එක වෙලාවට එකයි සිද්ධ වෙන්නේ. අන්න ඒකට අවධානය යොමු කරලා බැලුවොත් තේරෙන්න පටන් අර ගන්නවා අපි පැයම චිත්‍රපටිය බැලුවා පැයම සද්ද ඇහුවා පැයම බලන්න හිටියා කියලා කිව්වට මේ තාම සූක්ෂම යොසුලුව එකින් එකට පයින්ව අන්නේක පිළිබඳ චර්යාව බලාගෙන හිටියොත් අපි කොච්චරක් හිතින් කැලි දාලා පුටු කරලාද මේ සම්පූර්ණ අත්දැකීම ලබන්නේ කියලා එක පැත්තකින් තේරෙනවා අනිත් එකේ විදිහට සද්ද රූප ගන්ධ රස විශේෂයි ජීවුණු මනස යොදාන බලනකොට චිත්‍රපටයේ රසයකුත් නැහැ. එනිසා ඉදිරියට වැඩ කරනකොට හොඳට සතියෙන් ගත කරොත් චිත්‍රපටයේ රසය කියන්නේ තණ්හාව නම් ජීවිතේ තණ්හාව අඩු වෙනවා. ඉතින් අපි ඒකට කැමැතියි. අපිට ඕන කරලා තියෙන රසාස්වාදය. ඒක නිසා ඒ බොහෝ වැඩ කරනකොට එකට එකට පැන පැන යනව බලා ගන්න අපිට බෑ කියලා කියන්නේ තණ්හාවට තියෙන ආශාව නිසා. ඒ නිසා අපිට ඉස්සල පරියන්කේදී ශක්මනේදී මේ භාවනා මධ්‍යස්ථානදි කරලා මේට මේට පුළුවන් එදිනදා ජීවිතේ වැඩවලට යොදන්න හැබැයි අර ශක්මනේ පරියන්කේදී ගත්ත අත්දැකීමම තමයි විවිධාංගීකරණය වෙන්නේ. ඉතින් එහෙම කෙරුවට පස්සේ තේරෙන්න පටන් අර ගන්නවා මේ දේ අමාරුයි මේ දේ අත්දැකීම හරහා යන්න ඕන එකක්, ලෑස්තිලා යන්න ඕන එකක්, ටිකින් ටික වැරදි වැරදි හරහා තමයි කෙරෙන්නේ. නමුත් කරනවා නම් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සුයෙකුට විතරයි. ජීවියෙකුට බ්‍රහ්මයෙකුට යක්ෂයෙකුට ප්‍රේතයෙකුට තිරිසනෙකුට මොකාරෝ කරන්න බෑ. මොකීයෙන් කී දෙනාද මිනිස්සයෝ මෙවැනි දෙයක් තමන්ගේ ජීවිත ආදර්ශය කරගන්නේ. මේ නන්නත්තර වෙච්චි පිස්සු ඇදිච්ච වඳුරෙක් වගේ රිලෙවෙක් වගේ අත්ෙන් අතට බහින මේ මියත් අතාරින්න ඉස්සලා අර අත්ල්ලන්නේ ඉස්සෙල්ලා මේ අත්තාරින මේ රිලෙවේගේ වැඩ පිළිවෙල වගේ මේ පණින හිත දිහා බලලා තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතන පිටයක්වත් අඩුයි. යම් ආකාරයකින් හිතලා දකින්න පටන් අරගත්තොත් ඔය වඳුරගේ රිල වගේ පිස්සු නැති වෙනවා. ඒකට බුදුහාමුදුරුවෝ සාක්ෂි වෙනවා. රිලව පිස්සතා රිලව පිරිය පිසුරිල වෙත්තා පිස්සු වඳුරේ තමයි පණින්නේ. ආ ධ්‍යානයන් කරන බලන්නේ හිටියොත් බොහෝ වෙලා බලන් හිටියොත් ඉස්සගේ වඳ පිස්සගේ පිස්සුවත් වඳුරගේ පිස්සුවත් නැති වෙනවා. ඒ වගේ Tamanne තියෙන මේ මානසික ආතති දුර වෙනවා. එහෙම කරගෙන යනකොට ඒ යෝගාවචරයට වෙන්නේ අර මෙතෙක් සංසාරේ පැවැත්වීම සඳහා යම් ගේහිත ප්‍රේමයකින් අදා වඩාගත් කුඩා වූ වේවා මහත් වූ වේවා ඥාති පරිවර්තයක් තිබුණා නම් කුඩා වූ වේවා මහත් වූ වේවා භෝග පරිවර්තයක් තිබුණා නම් ඒ සියලු ඥාතිින්ද වඩා ඒ සියලු වස්තුවට වඩා මේ තාකල් මේ ජීවිතයේ මේ භාවනා ජීවිතේ වඩලද මේ ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්ම ටික වටින බව තියෙනවා අපි ලොකු මේ භෞතික සම්පත් කැප කරලයි මෙවැනි තැනක ගත කරන්නේ. ඒ ගත කරන අපි වඩන සම්පූර්ණ සම්පත්‍ති ටික මේ ශ්‍රද්ධාවට, වීර්යයට, සත්‍යයට, සමාධියට, ප්‍රඥාව තමයි වැඩි. ඒ නිසා අපි ගේයසිත වස්තු අතහැරලා, ආමිෂ වස්තු අතහැරලා, දැන් නිර්ආමිෂ වස්තු ටිකක් ලබනවා. මං කියන්නේ ඒ යතර ඔක්කොට මේ වස්තු ලැබෙනවා කියන්නේ. මම කියන්නේ භාවනා කරන ඔක්කොට මේ වස්තු ලැබෙනවා කියලා. නමුත් ਸਰවඥාන්සේ මතක් කරන මේ ලබන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා ලබනකොට ඒකට ලෝභ කරන එක ඒකේ මාන්‍ය උපදින එක ඒකට සක්කාය දිට්ඨිය පහල කරන එක අර ගේසිත වස්තු වලින් වගේම සිද්ධ වෙනවා. දැන් කැයි ගෑණි දිලා හොටු ගෑණි ගත්තා වගේ තමයි. දැන් මිරිස් දීලා ඉඟුරු දීලා මිරිස් ගත්තා. විහාසිතව තිබිච්ච ඒ තණ්හාමාන දිච්ච වෙනුවට දැන් තණ්හාමාන දිච්ච පහළ වෙනවා Taman වඩන ලද ශ්‍රද්ධාවට. අනේ මම බොහොම ශ්‍රද්ධාවන්ත ජීවිතයක් ගත කරන අනික කච්චි මෙච්චර ශ්‍රද්ධාවන්ත නැහැ කියලා. අනේ මගේ ජීවිතේ මම පුළුවන් තරම් අවජීවන ගත කරන බොහොම වීර්යවන්තයි කියලා. අනේ අනික අසතියෙන් ගත කරන මම සතියෙන් ගත කරන මම අප්‍රමාදීව ගත කරනවායි කියලා. අනික කත්තන්නේ නැහැ මට විතරක් තියෙනවා ධ්‍යානයේ සමාධිය කියලා. නික්කටන්න නෑ මට විතරක් තියෙනවා මේ ප්‍රඥාව කියලා මේකට ආශා කරන ගතිය. ගෘහාශ්‍රිතව තිබුණ මේ ආමිෂයට තිබුණ ඒ ඇල්ලන ඇල්ලිල්ල මේකටත් අල්ලන. ඒක නිසා සර්වචනසේ සඳහන් කළා තියෙනවා ඒ දුක්ඛ සත්‍ය පෙන්නලා සමුදය සත්‍ය පෙන්නකොට යා යං තණ්හා පෝනෝ භවිකා නන්දිසාගරාගත తත්‍ර తත්‍රාබිනන්දනි සියති ඉඳන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. gedara ඉන්නකොට යම් ආකාරයකට තමන්ගේ නෑදෑයින සහ වස්තුවට ඒ ඇලීමක් බැඳීමක් කරා නම් තණ්හාවක් කරා නම් නන්දියක් කරා නම් ඡන්දයක් ඇති කරා නම් ඒහා සමානව භවනා ජීවිතය හම්බ වෙන ශ්‍රද්ධාවට, වීර්යයට, සතියට, සමාධියට, ප්‍රඥාවට අල්ලමු. ඉතින් මේ ධර්ම තණ්හා කියලා මේකට අපි කියනවා. මේ ධර්ම තණ්හාව දිහා යෝගාවචරය මොන විදියට බැලිය යුතුද කියලා යෝගාවචරය කල්පක හිතලා නැහැ. දන්නේ නැහැ. අපේක්ෂා කරන්න බෑ. මොකද ලෞකික දැනීමක හිමනක්වත් එහෙම එකක් නෑ. ලෞකික දැනීමේ දන්නවා අපි මේ භෞතික වස්තු දමල යන්න වෙනවා. ඉව මේ ජීවිතය ඉවරයි. නමුත් මේ භෞතික වස්තු තැප කරලා අභිනිෂ්ක්‍මණය කරලා ලැබෙච්ච මේ ශ්‍රද්ධා විදේ සති සමාධි ප්‍රඥා විචේයි කෙලෙස පිටිපැති පිළිපැදී යුතුද කියන එක පල්ලවෙනි වතාවට අධ්‍යක්ෂ සහ sannivedana පිළිබඳ කල්පනා කරන්න සිද්ධ වුණේ සරුවචන වංශයට විතරයි. ඒ මොකද සරුවචනanse පහළ වෙන්නේ ඉස්සෙල්ලා ඉස්සින්නාන්සලා ආජීවකයෝ පැවිද්දෝ මේ ශ්‍රද්ධාව විදිය සති සමාධි ප්‍රඥා ඇති කරගෙන තිබුණා. දැනරුණත් ඒ ඒවයි ගත කරන්නේ නැත්තෝ අපි හිතන්න පුළුවන් සමාජයට වෙන ආගමක වෙන්න පුළුවන් මිත්‍යා දෘෂ්ටික වෙන්න පුළුවන් නමුත් බෞද්ධයට වැඩිය ශ්‍රද්ධාවන්ත මිනිස්සු ඉන්නවා ලෝකේ. ඒගොල්ලෝ ඒගොල්ලෝ ශ්‍රද්ධාවෙන් පිළිගන්නේ පණේපයි කියලා රකිනවා. වීරියකින් ගත්තත් බෞද්ධට බෞද්ධයන්ට චෝදනා කරන විශේෂ ලෝකෙම බෞද්ධ ආගමම මිනිස්සු කම්මැලි කරන එකක් කියලා. වීරිය කරන්නේ නැහැ. ඒ මිනිස්සු පොඩ්ඩක් කම්මැච්චා මේ කාලබුද්ධිය ගන්නවා. බොහොම ඉක්මනට සතුටු වෙනවා. අනිත් ලෝකෙ දිහා බලන්නේ ඒගොල්ලෝ හරිම ඉන්ඩස්ට්‍රියස්. උදේ ඉඳලා හැන්දෑනකම් වැඩ කරනවා. කියලා වීර්ය අඩු කරන ධර්මයක් විදිහට බුදුහාමරණ චෝදනා කරනවා. ඒ කියන්නේ අනික් කට්ටිය අපිට වැඩි වීර්යවන්ත. හැබැයි ඒගොල්ලෝ වීර්ය කරලා හම්බ කරන්නේ වෙන එක. ඒකම සත්‍ය ගැන කතා කරනකොට අපි බැලුවොත් බලලෙක් පිටිපස්ස මීෙක් පිටිපස්ස යනකොට බලලා මොන්න තරම් SMS ද කියලා බලන්න. slowly mindfully silently අපිට පුළුවන්. මීයේ කල්ලා ගන්න දඟලන පූසෙක්ගේ මට්ටමට අපි කොච්චර කච්චර ගැහුවත් බෑ. ඌට කියනවා ඒක. ඒ වගේම ගොඩින් මාත්‍යා ඉන්නකොට කියනවා නිල්ලඹ බැංකුව කවුන්ටරේට ගිහලා බලන්නේ කියලා නැත්නම් මුදලාලි කෙනෙක් කාට ගිහලා බලන්න කියනවා රුපියල් ලක්ෂ ගණන් කරනකොට ඒ කොළ කොච්චර ශීඝ්‍රයෙන් ගණන් කරන ගණන් කරන කියට අකුරක් පරදින්න තු කරනවනේ රුපියල් 100 1000ක් ගණන් කරනවා කියනවා වරද්දන්නේ නැතුව කරනවා. සම්පූර්ණ අවධානය තියෙනවා. අපිට තමයි මේ කැස්ස තියෙනවා. බෝතල් අරනකොට ශබ්ද ඇහෙනවා. දොර වහනකොට ශබ්ද ඇහෙනවා. එන්න අවුල් මෙතන. අතන ගිහලා බලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවේ මොනවා වුණත් ඒකට පුදුමාකාර ලැබුමක් තියෙනවා. ඒ නිසා මේ සතිය යොදන්න වෙන එකට වෙන්න පුළුවන්, සල්ලි ගන්නට වෙන්න පුළුවන්. නමුත් මේක සල්ලි වලින් ගන්න, සුපර් මාකට් වලින් ගන්න එක නෙමෙයි. මේක තියෙනවා. ඒ වගේම සමාධිය ගැන කතා කරනවා. මේ නිර්මාණ ශිල්පයක් කරනකොට සමමිතිකව සමතුලිතව චිත්‍රයක් හදනකොට මූර්තියක් කරනකොට ඒ මිනිසුත් බලන්නේ මේ මිනිසු කොහොමද කරන්නේ? බුද්ධම යදවමක් තියෙනවා. වෙන මොනක්වත් එපා. චෙස් ගේම් එකක් අදිනකොට බලන්නේ මේ මිනිස්සු දවස් ගාණක් බලාගත්තත් ඒ බලාගෙන ඉන්නේ. ජී සම්පූර්ණ අවධානය යොමු කරගෙන ඒක නිසා මේ කියන්නේ මේ මෝදෙ මඩ උනත් ගෙනත් දෙන්න අපේ ගමේ ගැටව සමත් වූ දාන් ලෑල්ල ළඟ ඉඳගෙන උදේ ඉඳලා හැන්ද වෙනකන් කඩේ ගාව ඉඳගෙන කයිවාරු කෙන්නකොට දාන් ලෑල්ල උඩ ඉඳගත්තට පස්සේ රැ වෙනවා තේරෙන්නේ උදේ වෙනවා තේරෙන්නේ ඒ තරම් අපි ගැටව හපන්නු ඒ දාන් අදින්න මේකට ආවට පස්සේ හරි දුර්වලයි. බොහොම දුර්වලයි. දාන් අදින රයි හොඳ නෑ මේක. ප්‍රඥාවෙන් බැලුවත් මේ අපේ කට්ටියට මේ කරන්න බෑ. මේන්න මේ පොලේ යක්ක මේ යක්ක උජූරික කරගෙන හන්දට යනවා. ඇම්ස්ට්‍රෝන් එහෙට එහාටත් යනවා. අගාරලෝකටත් යන්න දෙනවා. අපිට මේ ඔය පිටු කතා කරනකොට මේ මේ මම මේ මම කරත්තකාරයා. මේකයි මගේ බරපාගේ පැය පැහැතපුමයි වේගේ ඔහෙලා අන්දට යන්න කතා කරනවා කියලා අපි තාම ජෙමා තමයි. අපේ දැනුම ඒ නිසා කොහොමඩක්වත් එච්චර මහ ලොකු දෙයක් නෙවෙයි වාගේ තමයි පෙනුම තියෙන්නේ. ඒකට අපි කියන්නේ නම් අපේ බුද්ධ ආගම මේ සම්මිය දෘෂ්ටිකයි. අපි ළඟ තියෙන සද්ධා තමයි හොඳ මේක. අපි ළඟ තියෙන වීර්ය තමයි හොඳ මේක. අපි ළඟ තියෙන සත්‍ය තමයි හොඳ මේක. සමාධි ප්‍රඥා ගැන කතා කරනවා. නමුත් ලෞකික පැත්තත් එක්ක සංසන්දනය කරලා බලුත් අපි එච්චර දිදුලන තැනක් නැහැ මේක. සරුවචන්සේ පහළ වෙන්නේ ඉස්සරත් ওই පහම කිව්වා. නමුත් ඒගොල්ලෝ ඒක අල්ලුවා. ඒගොල්ලෝ එක නන්දිය ඇති කරා. ඒ ඇති කරගත්ත සද්ධාව ආඩම්බරයට ගත්තා. ඒ ඇති කරගත්ත වීර්ය සමාධිය සති ඔක්කොම ආඩම්බරයට ගත්තා. දැන් සරුවච්චන් වහන්සේගේ ආර්ය පරිශන කිං සත්‍ය කවේෂී කියන ගමනේදී උන්වහන්සේට මේ පහ නැතුවත් බෑ. තියලා එකට නන්දිය ඇති කරගන්නත් බෑ. දැන් මොකද්ද මේක sannivedana කරන්න තියෙන ක්‍රමය? කොටිම්ම කිව්වත් ගොඩ භාවනා කරන්න ඉස්සලා ගිහිගේ අතාරින් ඉස්සලා කිව්වොත් එimhe අලි මඟුලක් වෙනවා ඕක ගියාට පස්සේ ශ්‍රද්ධා විරි සමාධි පහක් වෙනවා ඕක අයින් කරන්න වෙනවා හරි කරදරයි කිව්වොත් කිසි කෙනෙක් භාවනාවට යන්නේ නැහැ මොකටද මේ ගෙදර ඉන්නකොටත් නැති ප්‍රශ්නයක් භාවනා කරන්න කියලා ඇති කරගන්නේ කියලා ඒ නිසා මොළදි කියන්නේ අම්මා අප්පා නැති වුණත් වස්තු භෝග නැති වුණත් නෑදෑය නැති වුණත් අම්මෝ ශ්‍රද්ධා විරි සති සමාධි ප්‍රඥා හරි සෝක් කියලා ඒකට පුරුදු කරගන්න වෙනවා හරික සර පස්සේ කියන්න වෙනවා දැන් බලපන් ඕකට තණ්හාව ඇති වෙලා නැද්ද? ඔතන නන්දිය ඇති වෙලා නැද්ද? උඹ අර අතහැරපු එක වගේම නේද? ඒක නිසා අතහැරිය හමිෂේ ඒකනම් තණ්හාව හොඳ නැහැ. දැන් ඔබ මොකක්ද අල්ලගෙන ඉන්නේ? දැන් නිරාමිෂේ ඒකටත් කියන එක තණ්හාවමයි. ඒක නිසා මේකට කියනවා ධම්ම තණ්හාව කියලා. මේ ධම්ම තණ්හා නිසා ධම්මුද්දච්චය කියලා එකක් පහළ වෙනවා. හරියට ආමිෂය නිසා, නැදාය නිසා, වස්තුව නිසා අපිට හිත කැළඹිල්ලක් එනවානේ. ගෝධානිය ගෝපාල බුදුජාන විශ්වයට කියනවා මහබද වරුසාවේ මේ මිනිසයා කුටියට මෙන්න නැති වෙලාවේ එයා කියනවා මගේ හරක් ටික හොඳ කොට මේ බෙදලා තියෙනවා. හොඳට වැස්ස වයින්නවා. තනකොළක් තියෙනවා. ගංගා ගැලුවත් මට ප්‍රශ්නයක් නෑ. ඔබට ඇති තරම් බෑපන් කියලා. එතකොට එයා කියනවා මම මේ තනිය ගෝපාල කියනවා මම මේ ලෑස්තිලා වැඩේ කරපු නිසා පෙරමුණ දක්න නෝන නිසා මම කොහොමද කියනනම් හරක්ත්ව හරක් නිසා තනසෙනවා දරුවෝ දරුවෝ ඇත්ත දරුවෝ නිසා තනසෙනවා කියලා යා උදම්මනව බදවරුසක් බුදුරජාණන් වහන්සේ ළඟ වනසන් දෙක ගත කරන ගහක් මුල උන්වහන්සේ කියන දනිකෝපාට ඇහෙන හරක් තියෙන උන් හරක් නිසා වද වෙනවා දරුවෝ තියෙන නිසා දරුවෝ නිසා වද වෙනවා මට හරක් නෑ මට දරුවෝ තමයි ජොලියේ ඉන්නවා කිය. ධනිය ගෝපාලට හරියට කේන්තියක්. ඔයගොල්ලන්ටත් කේන්තියයි මම මේවා කියනකොට. ඉතින් කරන්න දෙයක් නැහැ. ඕනනම් ධනිය සූත්‍රය කියවන්න මම කියන බොරුවක් නෙවෙයි මේක. ඒ නිසා හරක් කියන කට්ටිය හිතා ඉන්නේ හරකුන්ගෙන් සනසු වෙනවයි. දරුවෝ ඉන්න කට්ටිය හිතා ඉන්නේ දරුවන්ගෙන් සනසු වෙනවයි කියලා. නමුත් මෙතන ගියාට පස්සේ හරක් නිසාත් නෙවෙයි දරුවෝ නිසාත් නෙවෙයි සත්‍ය විද්‍ය සති සමාධි ප්‍රඥා නිසාම කැළඹ මොකුත් වෙනවා. ශනසමකුත් එනවා. ටික කාලයක් ගියාට පස්සේ කැළඹුමක් එනවා. මම මේ දවසම ගත්තේ. දුවේට සද්ධාාවක් ඇති කෙනාට සද්ධාාව කැඩුණට පස්සේ වහ කනවයි කියන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. සීදීනස ගන්න කෙනෙක් එච්චර අමාරු දෙයක් නෙවෙයි. දුවට වීර්යවන්තව භාවනා කරපු කෙනෙකුට කුසීතකම આવොත් ඒ මනුස්සයාට වස්තු භෝග නැති උනට බැදී තද උද්දච්ච පාල වෙනවා. උද්දච්ච කියලා කියන්නේ ඇවිස්සිච්ච හිතක්, වික්ෂිප්ත හිතක් පාල වෙනවා. හොඳට සතිය ටිකක් ඇති කරගත්ත කෙනාට ඒකේ ආදීන ආශ්‍රද දැකලා මේ ආනිශංශ දැකපු කෙනාට අයියෝ මේ ලස්සන තිබුණ සතිය කැඩුනයි කියනකොට සාල ඉච්ඡාබංගත්වයක් ඇති වැඩියෙන්ම ඔය ලෙඩේ එන්නේ සමාධියට තමයි සමාධිය කියන ගමන් සමාධිය කරනකොට පස්සේ පුදුම ආත්ම නිෂේධනයක් එනවා ඉච්ඡාබංගත්වයක් ඒක ප්‍රඥාවට බිරල මේ ලස්සන හොඳට යමක් කරලා බලලා පෙරද දක්ම නොනැතුව කරගෙන යන ගිය කෙනාට සම්පූර්ණ මේක අවුල් වුණාට පස්සේ අවුල් වෙනවා සමහරලාට විශාල පශ්චාත්තාපයක් ඒකට බුදුහාමුදුරුවෝ යොදන වචනය තමයි ධම්මොද්දච්චය කියන එක. එතකොට දැන් මේ මේක උපදින්නේ ශ්‍රද්ධා විදියේ සමාධි ප්‍රඥා කියලා. භාවනා බදාගෙන ඇති වෙනකොට වැඩෙන ඉන්ද්‍රිය ධර්ම නිසා. මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බාටපත් වෙන්න නම් මේ ධම්මොද්යත් ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියන එක මේ මේ උපක්‍රමයේ දරගන්න. මේ ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියන එක එච්චර ප්‍රසිද්ධ වචනයක් නෙවෙයි. මම පැවිදි වෙලා පස්සේ ගුරුමෙ ගිහිල්ලා ඇවිල්ලා 96 වෙන්නේ නැති නැත්නම් 97 මුල. ඔය පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ ලංකාවට වැඩම කරපු වෙලාවේදී මට කිව්වා මගේ දන්න බුරුම දැනුම නිසා පරිවර්තකෙක් වශයෙන් ඒ ස්වාමීන් වහන්සේත් එක්ක යන්නේ කියලා. පස්සේ ඒක පටන් ගත්ත වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ අනිත් ඇටි ස්වාමීන් වහන්සේලා ඔක්කොම මීටිගලට ආවා. එතකොට අපේ ලොකු ස්වාමීන් වහන්සේට ක්ෂේමානන්ද ස්වාමීන් වහන්සේ. පාවොක්සයිඩ් ස්වාමීන් වහන්සේ කිව්වා මට ගේ ඇතුළට යන්න බෑ. කුටි ඇතුළට යන්න බෑ. මොකද කකුල් හොදන්නෝනේ මට කකුල් ඉදු චීජයක් වෙන නිසා ගහක් යට එකතු වෙලා අපි කතා කරනවා. ඉතින් අපි හරි සත්‍යයෙන් ඒ සාන්තිට මූලාසන දීලා අපේ ලොකු සංසය අපි අපු පිටසක් කතා කරමින් ඉඳදී යන්න ප්‍රශ්න වගේ අහනවා. ඉතින් පාවසයිද උත්තර දුන්නා අපි ලොකු සංසය ඇහුවා අවසරයි ස්වාමීන් වහන්සේ භාවනා කරන යෝගාචරවල ධම්මොද්දච්චය ඇති වුණොත් ඒක ප්‍රහාණය කරන්නේ කොහොමද කියලා. දැන් මට ප්‍රශ්න තේරෙන්නේ නැහැ. අර ස්වාමීන් වහන්සේත් උත්තරයක් දුන්නා. දීලා ඉතින් සිද්ධියමාරයි. එදාරේ හවස ලොකු සාංශික උපස්ථාන ගියාට පස්සේ මම කෝ ස්වාමීන් වහන්සේ මේ වාංශහව ප්‍රශ්න මට තේරෙන්නේ නැහැ මොකක්ද මේ වචනවත් අහලා නැහැ. ආයෙන කිව්ව ඔබ වැදගත් දෙයක්. මේ පරිසම්පදා මාර්ගයේ බලන්න මෙන්න මෙතන භවනා ක්‍රම හතර ගැන කතා කරනකොට සමත සමත පූර්වංගම විපස්සනාවක් ගැන කතා කරනවා සමතෙන් ගිල විපස්සනාට එන්න පුළුවන්. විපස්සනා පූර්වංගම සමතයක් ගැන කතා කරනවා විපස්සනා කළා හිත අදාගත්තට පස්සේ ඕන සමතයකට යන්න පුළුවන්. නැත්තම් මේ දෙක යුගනද්දව යන්නත් පුළුවන්. වරින් වර සමතේ වරින් වර විපස්සනා. ওই තුනට අමතරව තියෙනවා ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා ක්‍රමයක්. ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා කියන්නේ භාවනා කරගෙන යනකොට බාගෙට මෝරච්ච යෝගාවචරෝ ඉන්නවනේ. බාගෙට තැම්බිච්චාල. ඉතින් ඒගොල්ලන්ට වරක සමාධිය එනවා, සද්ධා වෙනවා වරක නැති වෙනවා. ආයෙ වරක වීර්ය හොඳට නැගලා යනවා ආයෙ බහැලා යනවා. වරක හොඳට සමාධිය හින්නවා වරක නැති වෙනවා. වරක හොඳට සමාධිය හින්නවා නැති වෙනවා. වරක ප්‍රඥාව වෙනවා නැති වෙනවා. ඉතින් මේක වෙනකොට මේ නැති වෙච්ච වෙලාවෙදී යෝගාවචරයගේ තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ගැන හිතලා පුදුම තැවෙන බට්ටකටපත් වෙනවා. සැලෙන හිතක් ඇති වෙනවා. අන්නේ සැලෙන හිතට කියන්නේ ධම්මොද්දච්චය. ධර්මය නිසාම භාවනා නිසාම හම්බ වෙච්ච ඉන්දිය ධර්ම නිසාම ඇති වෙච්ච සැලීමක්, පිළීමක්, අසහනයක්. ඉතින් මේ ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියලා කියන්නේ ඇති වෙන ධම්මොද්දච්චය දුරුවන් කිරීම සඳහා පිටු දැකීම සඳහා යා මානසික කාර්යය වඩන්න ඕන. එතකොට සතියට සම්පජන්‍ය එකතු වෙන්න ඕන. මෙතෙන් දෙනකන් සතියෙන් අපි වඩාන වඩාන යනවා ඒක නැත්තම් නිචිපතා කිනින දේ බලන බලන යනවා. නමුත් යම් වෙලාවක සතිය එනවා යම් වෙලාවක සතිය නැති වෙනකොට ඒක යෝගාවචරයට දරන්න බැරි දුකක්. අති නැති වෙච්ච වෙලාවේ හරි පච්චත්තාපයක්. අන්න ඒ වෙලාවට ඒ ධම්මුද්දච්ච විග්‍රහිතේ පිළිබඳව බොහොම සුළු උපක්‍රම ටිකක් තියෙනවා. ඒ ඔක්කොටම ඉස්සලා සියලු පක්‍රම වෙලා ඉස්සලා දැනගන්න ඕනේ භාවනා කරන යනකොට මෙන්න මෙහෙම තැනකට එනවා. ඒක පිළිබඳව පොඩි විවරණයක් කරන්න මේ තැනට එන්නේ පිං ඇති යෝගාවචරය පමණයි. හැම යෝගාවචරයක්ම මේක වර්ධිත තේරුම් ගන්න. අසුවිරු ඥාන ඇති කෙනෙක් එහෙම නැත්නම් අප්‍රජයට දහිතින් ඒ වුණත් කමන්නේ කරගෙන යන කෙනෙක් මිස අනිත් ඔක්කොම මෙතනදී හැරෙනවා. ඒක නිසා පින් තිබුණාට භාවනා කළාට මේ කඩුල්ල පයින්වයි කියන්නේ. නැත්නම් මේ විභාගේ සමත් වෙනවයි කියන එක අසත්මගදී හම් වෙන බරපතල තීරණාත්මක විභාගයක් වගේ. මෙතනදී වැදගත්ම දේ තමයි භාවනා කරනකොට මෙතනින් තමයි යෝගාවචරය මම වචනේ පාවිච්චි කරලා තරහ වෙන්න එපා කෙල්ල ලොකු වෙනවයි කියලා ගත්තේ. වැඩි වියපත් වෙනවයි කියලා. කොල්ලොත් වෙනවා කොල්ලන්ට ඒකට උත්සව ගන්න අපි. කොහොම හරි භාවනා වැඩි වියපත් වෙන්නේ ඔන්න ඔතන දන්න කෙනා විතරයි. එහෙම නැත්නම් ඒ ශ්‍රද්ධාවේ එනකොට සතුට වෙනවා. ශ්‍රද්ධාව නැතිකොට තැවෙනවා. ආය වේදනා පාදානස්කන්ධයට අහු වෙනවා. ශ්‍රද්ධාව එනකොට ඒකේ ලකුණු ගන්න. මෙන්න මේ මේ තැන් වල ශ්‍රද්ධායි තේ එතනටම ඇබ්බැහි වෙනවා. ශ්‍රද්ධාව නැති වෙන තැන් වලට ද්වේෂ කරනවා. අසවල තමයි ශ්‍රද්ධාව ගැටුවේ, අසවල වේදනාව තමයි ශ්‍රද්ධාව ගැටුවේ, අසවල සද්දේ තමයි, අසවල රූපේ තමයි කියලා ද්වේෂයක් ඇති කරනවා. ඒ වගේම ශ්‍රද්ධාව වැඩි වෙන විදිහටම ව්‍යාපාර කරන්න පටන් ගන්නවා. ශ්‍රද්ධාව නැති තත්ත්වේ නැති කිරීම සඳහා ද්වේෂෙන් ක්‍රියා කරනවා. ඇති නැති දෙක අතර විශාල දෙකට බෙදීමක් විඥානය ඇති කරනවා. ඉතින් ඒ නිසා ඒ තත්ත්වයේදී කිසි උපක්‍රමයක් කරන්න ඉස්සෙල්ලා මේක භාවනාවේදී ඇති වෙන දෙයක් මේක මගේ දෝෂයක් නෙවෙයි මේ හේතුඵල ධර්මයක් මෙතන තියෙනවා මම මේක අනුන්ගේ දෙයක් වාගේ ධර්මතාවයක් වාගේ මේක කියනවා ධම්මඨිති කියලා කියනවා ධම්ම නියාමතා කියලා කියනවා පටිච්ච සමුප්පාදේ කියනවා හේතු ප්‍රත්‍ය ධර්ම කියලා කියනවා මම හිතුවත් නැතත් මම සචේතනිකුණත් අචේතනිකුණත් සසංකාරිකුණත් අසංකාරිකුණත් සද්ධාව කියන්නේ වෙනස් වෙන සුළු ධර්මයක්. වරක එනවා වරක යනවා. දැන් මට තියෙන්නේ එනකොට තියෙන බව දැනගන්නව නැතිකොට නැති බව දැනගන්න. ඒක හරියට තමයි ළමයි හම්බ වෙනකොට සතුටු වෙන ළමයි මැටි වෙනකොට මැරෙනවා මැරෙනකොට කනගාටු වෙනවා වගේ භෞතික දෙයක් නෙවෙයි. ශ්‍රද්ධාව එනවා ශ්‍රද්ධාව කියන්නේ පහදින හිත. ප්‍රසාදන ශ්‍රද්ධාව. පැහැදීමක් ඇති වෙන. ඒක උඩට කවුරුත් ඒක සෝබන චෛසික කවුරුත් කැමති. ශ්‍රද්ධාහන දිනවල පැහැදීම ඇති මේ දෙකම මගේ න්‍යායපත්‍ය යන සිදුවෙන එකක් නෙමෙයි. ඒක චිත්ත න්‍යාමයක් කරන සිද්ධ වෙයි. ධර්ම න්‍යාමයක් කරන සිද්ධ වෙයි. න්‍යාම ධර්මය. මේවා සිද්ධ වෙන්න වෙනම හේතු බල ධර්ම වර්ගයක් තියෙනවා. කර්මාදි හේතු තියෙන නිසා මේකට සැලුනොත් මට න්‍යාය ධර්මය අවබෝධ කරගන්න වෙන්නේ නැහැ. ධම්මොද්දච්චයට අහු වුණොත් චිත්ත න්‍යාමය අහු වෙන්නේ නැහැ. ධම්මොද්දච්චයට අහුනොත් ධම්මටිති අහුවෙන්නේ ධම්මොද්දච්චයට අහුනොත් සප්පච්චි පරිග්‍රහ ඥානෙට යන්න බෑ හේතු බල ධර්මයේ තේරුම් ගන්න බෑ. එයායේ සද්ධා නැති වෙච්ච ගමන් ඉතින් අඳ හැපෙනවා. ඔයිස වැද බැඳගෙන අඬනවා, පපුවේ අතපැහැර හඬනවා, කන මැන්නෝ කන පින්දම් ගහනවා. ඒ කියන්නේ කවදාකවත් ඒ සද්ධාවේ ඇතිවීම සහ නැතිවීම කියන විපරිණාමය දැක ගන්නත් බෑ. ඒව ඇති වෙන්නේ හේතු බල ධර්මකින් ඉඳ දැනගන්නත් බෑ. ඒක මුසුප්පු භාවයටපත් වෙනවා. උද්දච්ච කියන්නේ ඕන ඕකට. එතකොට එයා දන්නවනම් මේ ශ්‍රද්ධාව ඇතිවීම නිසා මට සතුටක් සහ නැතිවීම නිසා කනගාටුවක් මේ දෙකේ වෙනස නිසා විචිත්ත භාවයක් ඇති වෙනවයි කියලා තේරුම් ගන්න නම් ශ්‍රද්ධාව අනිත්‍ය ධර්මයක් බව තේරුම් ගන්න ඕනේ. ඒකනම් ඕගොල්ලෝ ටිකක් තේරුම් ගනිමු ශ්‍රද්ධාව දුක්ඛ ධර්මයක් කියලා තේරුම් කරන්න ගිය දවසේ තමයි ඔන්න අමාරු. කවුරුත් හිතන්නේ ශ්‍රද්ධාව දුක්ඛ ධර්මයක් කියලා. ශ්‍රද්ධාව නැතිවීම නම් දුක්ඛ ධර්මයක් කියලා පිළිගන්න. නමුත් ධර්මයේ ශ්‍රද්ධාවත් ඇතිනේ දුකට. ඒක නිසා එන්නේ යණ්ඩයි. මේ එනකොට වගේම යනකොට නැත්තම් මම මෙහෙම කියන්නම්කෝ මේ තිබිච්ච ශ්‍රද්ධාව Tamange ගිලිහෙනකොට මුසුප්පු වෙන්නේ නැතුව ඉෂාත බඳගෙන අඬන්නේ නැතුව ශ්‍රද්ධාවේ ක්ෂය වීම ශ්‍රද්ධාවේ වැය වීම ශ්‍රද්ධාවේ නිරෝධය හොඳට බලන්න ඉන්න පුළුවන් නිරෝධ සත්‍යයට කිට්ටුයි හරියටම තමයි හම්බ හොඳට මහන්සිලා හදපු දෙයට ගිනි ගන්න. මොන කරන්නේ? ඉතින් ඒකට ගින්නට පැනලා ඕන මැරෙන්න පුළුවන්. ඉතින්ට ඒක දිහා බලා ඉන්නා වගේ මෙච්චර ආසයෙන් හදාගත්ත සද්දවන දැන් ගෙවෙනවා. ඉතින් ආ දන්නවා මේ ගෙවුනට ආයෙනවා. කවදාකත් මේ ධම්මොද්දච්ච පහන් දිග්ගහිත මානසික නැගීමක් නැති එක්කනට සද්ධාහි ධර්මයක් ගෙවෙන හැටි දිහා ඉස්පාෂයෙන් බලන්න ඉන්න බෑ. එයා ඒකට සැලෙනවා. ඒ වගේම මේ බීඩිය නැති වෙලා ඔළුව කිලින් තියාගෙන බෑ කඳ කිලින් තියාගෙන බෑ වැක්කිරෙනවා එක්ක නිදිමතයි එක්ක බුබ්බඩයි එක්ක කම්මැලි මොකක් හරි වෙනවා. ඒතර මේ තිබිච්ච වීර්ය ගෙවි යන හැටි දකින්න නැත්නම් වීර්ය ක්ෂය වය දෙක දකින්න මෙහෙම දෙයක් අනිවාර්යෙන් භාවනා ජීවිතේම පහු කරන්න ඕනෑ කියලා පෙර දැක්ම තියෙනවා. මේ ඉතිසල අත්තරදි වෙලා හැඟීමක් තියෙනවා. ඒ වගේම තමයි හොඳ ලක්ෂණ මේක අපිට පහුගිය දවස් වෙච්ච ධර්ම සාකච්ඡාවල ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න හරහා පෙන්ලා දෙන්න පුළුවන්. අපි සතිය එක දිගට පාත්තගෙන යනවා කියලා හිතමු දක්ෂ යෝගාවචරේ. ඊට පස්සේ සතිය සද්දයක් නිසා වේදනාවක් නිසා හිතවිල්ලක් නිසා දැන් ඔද්දල් වෙනවා. ඔද්දල ක්‍රමයෙන් ක්‍රමයෙන් සතිය කැඩිලා හිත සද්දෙට යනවා. වේදනාවට යනවා. හිතවිලි වලට යනවා. ඒ වෙලාවේදී මේකට ද්වේෂයක් පහළ වුණොත්, පශ්චාත්තාපයක් පහළ වුණොත්, උද්දච්චයක් පහළ වුණොත් කවදාකවත් මේ සතියේ ඡය වීම සතියේ වැය වීම සතියේ Nirodhe කවදාකවත් බලන්න අපේක්ෂා කරන්නේ නැහැ. ඒක හිතන්නේම මේ අබැග්ගයක් කාලකන්නිකමක් දඬුවමක් අත්තරද්දක් කියලා. ඒක හරියටම අපේම භාෂාවේ අපේම මේ භාවනා වැඩ පිළිවෙල අපේම වචන වලින් කියනවනම් ප්‍රසවාසයේ දිහා ගෙවෙන හැටි අන්තිම නැට්ටකනකම් බලනවායි කියන එක යෝජනා කරපු කෙනාට කියතයි උඹට කවදා හරි ඔය හොඳට තියෙන සතිය ගෙවෙද්දී හඬන්නේ නැතුව කන පින්නක් ගන්න නැතුව උද්දච්චයටපත් වෙන්නේ නැතුව ගෙවෙන සතිය දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ මිනිස්යාට ඒ මිනිස්යා මායයටවත් යාව දකින්න හම් වෙන්නේ යම රජුරණ දකින්න හම් වෙන්නේ නැහැ කෙලෙසකට යාව දකින්න හම් වෙන්නේ නැහැ යා දන්නවා මේ සතිය ගෙවෙනකොට සීයෙන් එනත එළඹ සිටීම එක බලාන හිටියේ නැත්තම් ද්වේෂේ පාර දැන් මට තියෙන සතිය ගෙවෙන එක මගේ මන අපේ නෙවෙයි නමුත් ගෙවෙනවා ගෙවෙන දියා ද්වේෂ පහල නොකර උද්දච්චය පහල කරගන්න තු බලාිනොයි කියන එක කවදාකවත් ආධුනිකයෙකුට තේරෙන්නේ නැහැ. ආධුනිකයෙක් දන්නේ නැහැ සතිය කියන්නේ මොකක්ද කියලා. ඒක ගෙවෙනවා කියන එක දැකලත් නැහැ. දකින්නකොටත් පශ්චාත්තාප වෙනවා. අයිසත්තට අඬනවනේ. එනිසා මේ තිබිච්ච සතිය ගෙවිලා යනකොටත් සද්ධා මේ එළඹ සිටි එක දිහා බලන ඉන්නවා නම් ඊට පස්සේ ආ මම දැන් මේ අසතියේ ඉන්නේ මම මේ වේදනාවක ඉන්නේ සද්දක ඉන්නේ කියලා කියනකොට ආයෙ නැවත සතිය පටන් ගන්න තැනක් ඒක සාමාන්‍ය සුබ ලකුණක් නේ. ඒක දිහත් අර විදිහට බලන්න පුළුවන්. බලන්න වෙනවා මං කියන්නේ. ඒ හරියට කියනවා නම් ප්‍රසවාසී කිවිලා යෝර කම්පරාංශ වෙකන ඊගාට එන ආශ්වාසය දිහා බලන්න ඉන්න. ඒකේ මේ සතිය තිබුණා. ඒ ජවනික ආයවරයි. ඊගාව ජවනික ආයවරන සතිය යාන්තම් පහළ වෙනවා. ඒක සමාධිය සම්පූර්ණ නන්නත්තරල පුවපිත්ත කලේ ගැවගේ සීචිකරය. ඒක උද්දච්චේ පහළ වෙනවා. පික්ෂුක්කේ පහළ වෙනවා. ඊට පස්සේ ඒකට සැලෙන්නේ නැතුව ආනපන සතිය කරපු කෙනෙක් නම් එහෙම සතිය කැඩිලා සමාධිය කැඩිලා ගැස්සිච්ච ගමන් ආයානපන ගුරුසුයි. එයා හොඳට ගුරුසු ඥානපනෙත් එක්ක හිත නරක කරගන්න නැතුව ආධුනික මනසක් ඇතිගෙන කරගෙන හිටියොත් අර විසිරිච්ච හිත විචිප්ත ආයේ පොදි භාවයටපත් වෙනවා. ආයේ ඒකාග්‍ර වෙනවා. හරියට මූණ වතුරකඩක මූණ බල බලා පිරිසිදු වතුරකඩක නිශ්චල වතුරකඩක මූණ බලපලා ඉන්න දිගට කවුරු හරි ගලක් දැම්මොත් ඒක පාරට මූණේ පිළිඹුව විකෘති වෙනවා. අනේ මගේ මූණ කැඩුනා කියලා බය වෙලා හරියන්නේ නැහැ. ඒක මූණ කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ පිළිඹුව. ආයෙ ගලක් දාන්න නැතුව හිටියොත් ආයෙ ඕක එකතු වෙලා පිළිඹුව වෙනවා. අපි ඒකට අසපය දඟලලා කෑ ගහලා නටන්න පටන් අරගත්තොත් එන්නේ මොකද්ද වතුර තව තව කැළඹෙනවා. නැවත මූණ දක්ක ගන්න තියෙන අඛණ්ඩව මුණ දැකලා තියෙන අවස්ථා පහු. ඒ නිසා ශ්‍රද්ධාව නැති වෙනකොට උද්දච්චය පහළ වුණොත් අනිවාර්යෙන් ප්‍රතිකාරශයක් එනවා. මේ ශ්‍රද්ධාව කැඩනකොට සතිය කැඩනකොට සමාධිය කැඩනකොට උද්දච්චය පහළ වෙනවා. ඒක ධර්ම නියමතාවයක්. ඒක හේතු බල ධර්ම මම දැන් ඒක නිරීක්ෂකයෙක් විතරයි. ඔබ කැඩුනා නම් වෙන්න එපායි. ආමකට බණ හිටියොත් කලබල වෙච්ච එකනට වැඩිය ඉක්මනින් නැවත හිත ඒකෝදි භාවයට සමාධිගත තත්ත්වර ගන්නවා. මේ ප්‍රඥාවනතු සමාහට අපි වත්තිබ්බතන මතක නැහැ. අනාන ප්‍රකාර අවුලේ කරගන්න. ඉතින් අවුලෙච්චම වටපිට බලන යකෝ මම දැන් භාවනා කරන කෙනෙක් මේ බාපණයක් දාගෙන සතිය පිටව ගන්න ඇවිල්ලා සතියක්ම මහන්සි වෙලා තිනවා තාම සතිය නැහැ කියලා ඉතින් හරියට කලබල වෙනවා. එමුනේ හරි ඕම තමයි ඔය පඬිතයන්ටත් අකුරු වරදිනවා හාමුදුරන්ට රීපද වරදිනවා ප්‍රතිකාරින්ද සතිය නැති වෙනවා ඔන්න සතිය නැති වෙච්චාම ඇටි දැන් කොහොමදම කරන්න කියලා හොඳට බලන්න හිටියොත් ඊනම මේ සතිය බුදේට සින්න කරපු එකක් නෙවෙයි ඒ කියන්නේ අනිත්‍ය ධර්මයක් ඒක ආවා ගියා හරි ඊගාවට කරන්න දෙයක සීබුතිය කියලා කෙරුවොත් ආයි සතිය ඒ වෙච්ච දේ වැරද්ද හදා ගන්න පුළුවන් නමුත් අපිට වෙන්නේ මොකද අපි උද්දච්චයටපත් වෙනවා මේ උද්දච්චයටපත් වෙන එක මම කියා ගන්න එපා. ඒක මගේ කියා ගන්න එපා. මේක මගේ ආත්මය කරගන්න එපා. බුදුජානක කියන මේක මම කියාගත්තොත් එතන මායයට ඉඩ ලැබෙනවා. කෙලෙස් වලට ඉඩ ලැබෙන සමහර බුදුහාම කියන යමෙක් එවැනි දෙයක් මම කියා ගන්න ඌට ගිහිල්ලා කියපන්. ඉතින් මහරට කියන්න එපා අස්සලා පෙන්ෂන් ගනින් ඵලයන් ගෙදර කියන්නේ නැහැ. ඉන්න බර ගානක් වැඩ තියෙනවා මහරට මොකද ඔක්කොම කනගාටු වෙන කට්ටිය ඉන්නේ. පශ්චාත්තම මේගොල්ලත් එක්ක ඔබ ගන්න කරපෑ මයිත් එක්ක ඉන්න බා මම ওই සතිය තිබුණාට සැලෙන්නේ නැහැ නැතුණාට සැලෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දැනගනින් මම ගෙප්පා හොල ගෙප්පාලේ හොලක් අක්කට දැපන්න හම්බෙන්නේ නැහැ. ඉතින් සමාධිය නැතුණා දැන් සමාධිය නැවෝ. දැන් සතිය නැතුණා සතිය නැතුණා. මේක හිතලා ගත් එකක් නම් චේතනා කරලා ගත් එකක් නම් අපිට කර්ම රැස් වෙනවා. අපි වග කියන්නේ. මේම වගකීමක් මේ න්‍යාය ධර්මය. ආන්නේ විදිහට ප්‍රඥාවෙත් අදුපාඩුවන් දකින්න පටන් අරගත්තොත් ඒ කෙනාට හම්බ වෙන පන්නරය කවදාකවත් පොතක ලියලා තේරුම් කරලා දෙන්න බෑ. ඒ හරියට ලුණු රස දන්නේ නැති කෙනාට ලුණු ගැන පොත් ලියලා කියලා දෙන්න හදනවා. ඒ වගේම තමයි භාවනා කරන එක නම් මේක තේරුම් ගත්තේ නැත්තම් අපේ ශ්‍රද්ධා විදියේ සති සමාධි ප්‍රඥා බුදලියට සීන කරලා උපුදුට පුලියන්න පටන් අරගත්තොත් අර කාදාකත් මේ ධම්මොද්දච්ච විග්‍රහිත මානතා හුවෙන්නේ. ඒක නිසා අපේ අටුවාචාර්ය මාංශලා පෙන්නලා දීලා කියනවා භාවනා විදිහට යනකොට මේ නන්දි රාගය වේ මායාකාරී ස්වරූපයෙන් බොහොම ප්‍රියමනාප කෙනෙක් විදිහට Tamanta සව කටයුතු කරන ගොඩබෙරක දෝරුවෙක් විදියට උපදෙස් දෙන හිත මිත්‍රෙක් විදියට ඉදිරියට ඉදිරියපත් වෙනවා අපි දැන් රාග කරන්නේ කි නරක දෙයකට නෙවෙයිනේ ශ්‍රද්ධාවටනේ විරියටනේ සතියටනේ සමාධියටනේ ප්‍රඥාවටනේ ඉතින් නරක දෙයක් කියලා තණ්හාම තමයි වැඩ කරන්නේ මේ පදේ මාරු කරලා දෙල්ලම යන්නේ නිසා අපේ යුද්ධ ප්‍රකාශ කළ තියෙන තණ්හාට විරුද්ධ වුණා. එයා තණ්හා කරන්නේ භෞතික වස්තුවකට එන්න පුළුවන් ආධ්‍යාත්මික වස්තුවට එන්න පුළුවන්. උද්දච්චය කාමුද්දච්චයක් වෙන්න පුළුවන් ධම්මුද්දච්චයක් වෙන්න පුළුවන්. මේ දෙකේදි තේරුම් බේරුම් කරගන්නවා කියන එක අමාරුයි කියන ගුරුවරයෙක් නතු. මට කියන්න තියෙන්නේ ගුරුවෙක් හිටියත් අමාරුයි කියලා. කී සැරයක් අපි මේකට ලෑස්තිලා යන්න වෙදී නිසා අටුවාචාර්ය වහන්සේලා සඳහන් කරනවා මේ කරුණ උද්‍යප්පේ ඥානයේ ඉඳලා බල උද්‍යප්පේ ඥානයේ කියන ඥාන දෙකක් ගැන කතා කරලා මේ දෙක තරුණ මට්ටමේ ඉඳලා බලවත් මට්ටමට පහළ වෙන්නේ ඉස්සෙල්ලා මේ විදර්ශනා උපක්ලේශ 10ක් පහළ වෙනවා. මේ විදර්ශනා උපක්ලේශ 10 ඔක්කොටම 10ම පහළ වෙන්නේ වෙනකොට මේක විදර්ශනා උපක්ලේශයක් බව තේරුම් ගත්තොත් ගොඩක් නැති වුණොත් එක්ක ගුරුරයා මාරු කරනවා. එක්ක කමටහන මාරු කරනවා. එක්ක භාවනා මධ්‍යස්ථානේ මාරු කරනවා. සමහරව ආගමත් මාරු කරනවා. මෙච්චර කිරුවා මෙයෙන් බලපන් මෙච්චර මේ ඉස්ස ගහලා තෙල් ගහලා ඉස්ස බැඳලා කොණ්ඩ බැඳුමන් මෙන්න બોලේ මේ මිනිහට මං එපාලු දැන් කියලා වගේ මේ මලක දිනු ලද්දා දැන් මලක නැහැ. අධි කරදරයි. මෙච්චර දිනු සත්‍යය දැන් මයි ළඟ නැහැ. ඉතින් නඩු නමුත් මේ දෙවෙනි අභ්‍යාසයේ මේ ඇවිල්ලා තියෙන ඉස්සලම් කරන්න කිව්වේ කාම වස්තුත් එක්ක. භෞතික වස්තුත් එක්ක. වස්තු කාමයට. ඒක දැන් ඔබ රණ්ඩු කරන්නේ ධම්මොත්ච්චත් එක්ක ධර්ම කාමයට එක්ක. එකමයි. හැබැයි අග්‍රදේශිය මේක අල්ලන්න කියන්නේ බෑ. කරුණාලේ ඇඳලා පෙන්නන්න බෑ. නමුත් අරපණිපුව කාව්‍ය කරන මේක තේරෙනවා. හැබැයි ඉතින් ඔළුවක් මොලයක් උකුණු පුකක් තරමටවත් තියෙන්න ඕන. දැන් තමයි මේක තේරෙන්නේ නැහැ. ඉතින් දැන් බුදුහාමුදුරු තේරුම් ගන්න බෑ. ගැඹුරුයි. ඉතින් වඬු. නමුත් අපේ තියෙන අපේ තේරවාදයේ තියෙන මොකක්ද ඒකට කියන්නේ? තෙද ආඩ්‍ය දක්ෂකම තමයි මේ ඔක්කොම දැකලා ඔක්කොම සටහන් කරලා ගමන යන එකට කියනවා මෙන්න මෙතෙන්දි බොරුවක් තියෙනවා. මෙතන බොරුවක් තියෙනවා. වැටුනොත් තමයි පුතෝ පරිසමෙන් ඵලයක්. මොකද්ද බරුවල? තමා විශ්ීම්ම උපයාස අපයා ගන්නලද සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඒක නිසා ආතුචාර්ය මහන්සලා සඳහන් කරනවා ඕභාෂය. භාවනා කරන පාල වෙන මේ ආලෝකය එක උපක්ලේශය. ඒක අහුවෙච්ච එක නා බහුවෙන්ද ඉඳලා මඩන්නේ මට ශෝක ආලෝකයක් පහන දැන් ආලෝකේ නෑ. ඒක නිකන් අර පොඩි බබෙක් නැත්තල් දවස හැමදාම නෑ කියලා අඬනවා. නත්තල් දවසේ නත්තල් පප්පාවිලා නම් මම දීලා යනවනේ. ඉතින් ආ හිතන හැමදම නත්තල් කියන. නෑ අවුරුද්දට එක සමසයි. ඒ වෙලේ තමයි සද්ධාවත් දිනු වෙච්ච වෙලාවක හරි ඕභාෂයක් හිතට එනවා. ඒ ඕභාෂේ නැති උනායි කියලා කියන්නේ ආයෝභාෂේ ගන්න බැරිකමක්. දඬුවමක්වත් නෙවෙයි. මේකේ අනිත්‍යත්වය වෙන්නවා. විපරිණාමත්වය වෙන්නවා. හුත්වා භාවතාවය වෙන්නවා. ඇතුව නැතුව යන ගතිය වෙන්නවා. මේක පෙළෙන ගතිය වෙන්නවා. මේක තවන ගතිය වෙන්නවා. මේ ශබ්දාව, මේ ඕභාෂේ ඒක නිසා මේ ඕභාෂයේ පහලෙක හොඳක්ද දන්න දසුවිරු ඥාන ඇති සත්පුරුෂයාට හොඳයි. මොකද ඒ අල්ලන්නේ නැහැ. නොදන්න සූදානමක් නැති අසුවිරු ඥාන නැති අසත්පුරුෂයාට ඒක පහළ වීමම උද්දච්චයට හේතු වෙනවා. ඥාන හරි පිසුදු ඥාන පහළ වෙනා වෙලාවට පොතක් කරගෙන ලියලා කියන්නේ හිටියා. ඒ තරම් පිළිසිදු. නමුත් ටික වෙලා ගියාට පස්සේ අර මොකක් මතක නැහැ. අපරාධ මේක ආයෙ කවද ලැබෙයිද කියලා කනගාටු. නමුත් මේ එකලසෙනකොට ඥාන පාලන එකලස නැතුව ඥාන නැහැ. නමුත් ඒකත් ඥාන ඕනනම් පහළ වෙන්න පුළුවන් එකලස වෙනකොට. ඒසයි මේ පහළන හම්බ වෙන හම්බ වෙන ඥාන රෙජිස්ටර් කරගන්න ගත්තොත් නිවනක් නැහැ. මේ බටහිර ලෝකෙ මේ පිස්සෝ ටිකක් මේ විද්‍යානුකූල සොයා ගැනීම කියලා හොයාගෙන මෙව රෙජිස්ටර් කරගෙන මේවට රොයලිටි තියාගෙන මේ නටන පිස්සුව දිහා බලනකොට මේ සියල්ල හොයාගත්ත බුදුහාමුදුරුවෝ කිසිම දෙයක් රෙජිස්ටර් කරලා නැහැ. කිසිම තැනක රොයලිටි එකක් නැහැ. මේ මොන හකුවක්ද කියලා හිතෙනවා. ඒ මේ අපි හොයාගත්ත දේ. වෙන කටත් හොයාගන්න දාන. ඒ මොකද හොයාගත්ත දේ තියෙන අඩුපාඩු නිසා තමයි රෙජිස්ටර් කරන්නේ. සම්පූර්ණ දෙයක් නම් ආය කවුරක්වත් නැහැ රෙජිස්ටර් කරන්න. ඒගොල්ලෝ ඥාන පිළිබඳව කතා කරනකොට ඒකේ පේන්න තියෙනවා මේ එක එක ඥානවලට දක්ෂයි කියලා කියන්නේ ඒක සමස්තයට අන්දයි කියන එකයි. ඒක හරියම පැහැදිලි. එක ඥානයකට දක්ෂයි කියලා කියන්නේ සමස්තය දකින්න අන්දයි. සමස්තය දකින්න කරගෙන වෙන මේ මිනිස්යා මේ මොකද්ද මේ අල්ලගෙන නටන්නේ කියලා. සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ සර්වඥන් වහන්සේට මේගොල්ලෝ මේ Nobel Prize දෙනවා, Templeට සම්මාන දෙනවා, අරක දෙනවා, මේක දෙනවා. දැන් බුදුහාමුදුරන්ට එහෙම කාට හරි හිතුණා නම් සම්මානයක් දෙන්න. උන්ද බුදුහාමුදුරට වැඩි ලොකු වෙන්න බෑ. සම්මානයක් දෙන එක සම්මාන දෙන එක දැන් කන්නේ කාට වැඩි ලොකු වෙන්න බෑ. ඉතින් බුදුහාමුදුරට කවුරු සම්මාන දෙන්නේ? උන්වහන්සේට දීපු සම්මාන තමයි අසමසම. තව කෙනෙකුට සම්මාන නැහැ. ඉතින් තමයි මේ ඥාන කියලා අපි මේ කතා කරන්නේ. ඊටාම පටු තීරුවක් හයියෙන් අල්ලගෙන දඟලනවා. ඒ කියන්නේ යා විශාල සමර්ථයට හඳයි. භාවනාදී සමාද පටු තීරු ඊටාමත් ප්‍රකට ඒකට බැඳුනොත් ගමනක් නෑ. එයා දැනගන්න ඕනේ හිතක් දැන් ගියාට. ඒ ඥානේ ආවේනිකව හිතක් දෙහිම නැවතත් කරපම් භාවනාව. ඊගාට ඕවාස ඥාන පීටි පස්සද්දී ප්‍රීතිය පහළ වෙනවා. දීජ පාලනය කියලා කියන්නේ සමහර විටක අද දවල්ට ප්‍රශ්න ලැබුවා වගේ ඒ යෝගාචරයේ තැන් තැන් වල මස් පිටු නටනවා තේරෙනවා කම්පන චංචල තේරෙනවා පුපුරු ගැහිලි වගේ තේරෙනවා ඒවත් සමහර විටක සඳහන් කරලා තියෙනවා ඒක පිළිබඳව හොඳ ප්‍රතිපත්තිය පිළිබැද්දොත් ඒවා කුද්ධිකාපීති කණිකපීති උබ්බේගාපිනිති වශයෙන් දිගින් දිගට දිගින් දිගට දියුණු වෙනවා. දියුණු වෙනවා කියලා කියන්නේ ගුරුම පන්දි ස්වාමීන් වහන්සේ කියන්නේ මේ අපි හොඳට භාවනා කරන යනකොට ඇඟ සම්බාහනය වෙනවා. මසාජ් වෙනවා. හීලින් වැඩ පිළිවෙලක් කරනවා. එහෙම නැත්නම් තෙරපිටික් වැඩ පිළිවෙලක් කරනවා. මේක ගැන බලන්න ගිය ගමන් ඒකත් ඉවරයි සතියත් ඉවරයි ඔක්කොම ඉවරයි. ඒ නිසා ඒක යන්න රෙන්න තමයි සතිය දිගේම යනකොට ඒ කුද්ධිකා විද්‍ය අතනින් මෙතනින් එන දඟලන දඟලිලි කණික බීජ වශයෙන් පාට අකුණක් ගැහුවා වගේ මුළු ඇඟම හෙල්ලෙන මට්ටමට යනවා. ඊට පස්සේ උබ්බේගා පීච කියන්නේ අර දෙකමත් ඉඳලා තාමත් ඒක ගැන ආඩම්බර වෙන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව හොඳට පුළුවන් තරම් සතිය පැවැත් උද්වේග කර. ඒ කියන්නේ මුළු කයෙන්ම විඳින්න පුළුවන් උද්වේග කර පීච පහළ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක ඒව ඒ ඒ තාක් යනකම් ඒවට කියන්නේ තරුණ ප්‍රීතිය කියලා. ඒ කියන්නේ යාට තාම තේරෙන්නේ මේ හොඳන්ද නරකද්ද කියලා. නමුත් ඉන්නේ හාට ගියාට පස්සේ ඒ පරණපීති බීගා ප්‍රීති බාඩපත් වෙනකොට මුළු ඇඟම පිනා යන විදියට තමයි තේනවා මේ පුංචි ඩිංගි බොට්ටුවක් වගේ එකක මොහොත බඳ ඉන්න වගේ නිතර මොහොත රැල්ල නටනකොට තමයි නිතර ඉහළ පහළ යනවා ඒ ෂට බවටත්පත් වෙනවා ඒ අර පුංචි පුංචි එන දේවල් ඉතින් ඒව එකක් හරි මනින්න කිරන්න අල්ලගන්න ගියොත් වැඩ පිළිවෙල බාධායි. ඒකට ඔහේ දියුණු වෙන්න ඇරලා තමයි සත්‍ය පවත්තන්න කොච්චරක් පරිශන කරන්න වෙයි. කොච්චර වරද්ද වරද්ද හදන්න වෙයි. එනිසා ප්‍රීතියට කැමැති නම් ඔහේ නිසින්ින්ද යන්න දෙන්න. පහුවෙන් ආවේ නැහැ කියලා කනකාට වෙන්නත් එපා. දේවල් පෙළ ගැහෙනකොට කියනවා. ඒ ප්‍රීතියම තලතුණා වීමක් තමයි පස්සද්ධිය කියන්නේ. ප්‍රසාද බව. එතන තැම්පත් වෙන ගතිය. ඒ හරහා තමයි පස්සද්ධිය තමයි ඇත්තටම ලෝකයේ මේ රෝගසුකාරක චෛතසිකය. ඒකෙන් දිති ගොඩාක් සිද්ධ වෙනවා. එක තැනම එක විදිහට භාවනා කරනකොට පස්සද්ධි චෛතසිකයෙන් තමයි සුවසේවාව සිද්ධ කරන්නේ. ඊට පස්සේ සුඛයටපත් වෙනවා. ඒ කියන්නේ කායසිත සනසෙන්න පටන් අර ගන්නවා. මේ සනසීමත් යෝගාවචරගේ බුද්ධියට හම්බෙන එකක් නෙවෙයි භාවනා හැමෙට ප්‍රතිඵලයක්. ඒ ප්‍රතිඵලය කවුරු භාවනා කරත් හම්බ වෙනවා. ඒ නිසා මේ සුඛේ නොලබුණා කියලා පශ්චාත්තාප වෙන්නත් එපා. පශ්චාත්තාප ධම්මුද්දච්චයට වෙනවා. හම්බුනේ කියලා උනන්දුන ඒ ධම්මුද්දච්චයට වෙනවා. ඒකෝට දැනගන්න මේ පාර යනකොට හම්බෙලා තවත් හැතැම්ම කණුවක් වගේ. ඒ සුඛේ එනකොට ඒ විඳිනවා. ගියාට පස්සේ ගියේ බව දැනගන්න. යනකොට යන බවක් දාන්න. එනකොට එන බවක් දාන්න. එහෙම නැතුව නැතුණයි කියලා පශ්චාත්තාප වෙන්නේ නැහැ. ඒ වගේ මේ එක එක එක එක චෛතසිකත් එක්ක ඔක්කොටම හැම එකම ඉන්නේ නැහැ. එකක් දෙකක් එනවා. ආවට පස්සේ තමයි දැනගන්න ඕනේ මේක ශක්්‍යතා පරීක්ෂණ. මේවට කියන්නේ කඩේ පරීක්ෂණ කියලා. ඊගාව පන්තියට සමත් කරන්න ඉස්සෙල්ලා පරීක්ෂා කරලා බලනවා පුංචි ටැග් එකක් දීලා මෙයා ඕනට වැඩි ආඩම්බර වෙනවා කියලා. එතන නොසලකයි. නොසලකා හිටියත් පරාදයි ආඩම්බර වුණත් පරාදයි හම්බුණා හම්බුච්ච ධර්මයට ගෞරව කරලා Taman ගමන යන එකයි තියෙන්නේ ඒකට උග්ඝහ කියලා උතුම්ම වීර්යයක් වෙනවා රෑ දෙක තුන එක දිගට භාවනා කරන්න පුළුවන් දුද සමබර වෙලා වීර්යයක් වෙනවා ඉතින් ඒ වෙලාවේ තමයි යෝගාවචරයට මම නිවන් දැකලා වෙන්නේ කියලා ඒ තරම්ම අර දැන් භාවනා දැන් අපි ඉන්නේ පස්වෙනි දවසේනේ අද ඇත්තටම ඔව් පස්වෙනි දවසේ වෙනකොට පළවෙනි දවස් තුනේ හතරේ තුනේ අඟට අමාරු හරියට අඟරේ දෙන ඕන ඊට පස්සේ ටිකක් ටිකක් ගිහිල්ලා සම්පත් වෙනකොට ඉතින් ආටිසන යකෝ මේ දවස්වල නිකන් දනුකන්දි ගැහුවා වගේ කටු බෙරේ පෙරළුවා වගේ මුතුම අඟට අමාරු දැන් ඔක්කොම නැහැ ඉතින් ඒක උදේ තමයි මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා කියන්නේ මට දිගටම වීඩියෝ කරන්න පුළුවන් නමුත් මේ ධර්ම පාස පෙළ ගැහෙනකොට වෙන එකක් ඊට උප ဋ ාණ කියලා සතියක් වෙනවා. අර හිතෙන දවසම ඉන්න පුළුවන් වෙයි කියලා සතිය. උදේ වටන් ගත්තාම රැය වෙනකන් ඉන්න පුළුවන් කියලා ඒ තරම් හරි මේ අඛණ්ඩ භාවයක් එනවා නංග. ඒකට අදිමොක්කේ කියන චෛසිකය කියලා කියන්නේ පෙරදක්මක් වෙනවා. මම අනේ කවදාකවත් මෙච්චර මේ පිළිසිදුවක් මෙච්චර එකලසක් ඇවිල්ලා තිබුණ නෑ මට මේ ඔක්කොම කරගෙන කරන ගිය වැඩපිළිවෙලේ සමස්ත පටිනාගමක් මේ ඇවිල්ලා තියෙන ඉස්සරහත් Tamanne තේරෙන්න පටන් අර ගන්නවා දැන් නම් මේ විදිහට ගියොත් තව පැය ගාණක් යනකම් නැත්තම් සෑහෙන කාලයක් යනකම් හිත කෙලසෙන්නේ නැහැ. අර පිළිසිදු විදුරු කුට්ටියක් හරහා බලනවා වගේ අදි අදිමුඛේ භාවයෙන් පටන් අදිමුඛේ කියලා කියන්නේ කුසල ඡන්දයටත් වඩා බලවත් චෛසිකය. ශ්‍රද්ධාවටදී කුසල ඡන්දේ බලවත් කුසල ඡන්දයටදී අදිමුඛේ බලවත්. එයාට පේනවා බුදු කෙනෙක් ආර්යයන් වහන්සේ නමක් රහතන් වහන්සේ නමක් මේ එකකටවත් දැකලා සැලෙන්නේ නැතුව ගිය හැටි. එතකොට හිතනවා මේක නම් සුවිශේෂී ඥානයක්. අතිමානසික ඥානයක් කියලා අහු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ විදිහට මේ පහළ වෙන හැම එකක්ම හැම එකෙම නන්දිය තියෙනවා. ආබන්ධන ශක්තියක් තියෙනවා කාන්දා ශක්තියක් තියෙනවා බුදුජානක ඒකට කියන වචනේ නික්කාන්ති කියන වචනේ නිකාන්ත කියලා කියන්නේ ඒව ඇබ්බැහි වෙන සුළුයි. අර බැඳෙන සුළුයි. ඒ බැඳීම හරහා දමුද්දච්චක් වෙනවා. ඒක යෝගාචර දැනවන මේක සුබ ලකුණක් තමයි. බැඳුනොත් තැවෙන්න වෙනවා. ඒ නිසා මම බැඳෙන්නේ නැතුව, තැවෙන්නේ නැතුව සුබ ලකුණ දැකගෙන යන්න නම් මේ නිකාන්තිය තේරුම් ගන්න. මෙන්න මේ නිසා රජ්ජුරෝ පිටිපස්සෙන් ගිලවලා යනවා 6 වෙනි පස්සේ නම් අල්ලන්න බැරි වෙනකොට උප්පත්තියේ පටන් පැන යාළුවේ ඔසවගත්ත කඩුවක් ඇති. දැකපුත් තන බෙල්ල ගහලා දාපන් කියලා. අනිත් වගේ තමයි භාවනා කර කර යනකොට හම්බ වෙන මේ ශ්‍රද්ධා විද්‍ය සති සමාධි ප්‍රඥා ආදී ධර්ම කොටස දැකලා ඒකට ඇබ්බැහි වුණොත් ඒකට බැගෑ වුණොත් වාල් වුණොත් දාස වුණොත් ඒ බුදුල එක තැන කරකැන්න පටන් ගන්නවා. අද ලංකාව වගේ රටකට ගිහිල්ලා භාවනා පන්ති අධ්‍යා බැලුවහම මේක පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති ගුරුවරු ඒ කියන්නේ ගුරුවරු කියව බාගට තම්බිච්චාලා කියන එක තමයි කියන්න තියෙන්නේ භාවනා කරන අය නොමග යවන හැටි ඒගොල්ලන්ට තොග පිටින් දෙන්නේ උඹට මේ ධ්‍යාන හතරම එක පැකට් එකේ දාලා දෙන්නේ පැයෙන් දෙනවා දවස් 4 යනකොට ධ්‍යාන මාර්ගඵලයට යනවා. සමහරු අභිඥා ලැබලා දෙනවා. සමහරු කෙලින්ම අනෙක් බ්‍රහ්ම ලෝකත් එක්ක කතා කරනවා. අනුගේ හිත් කියවනවා. පුදුමාකාර විදියට මේ මැජික් බලන්න තියෙන ආශාව. ගුරුරුණු දොස් කියන්නත් බෑ මේ තරම්ම කන, මෙව කන, අමන, මරි, මෝඩ, තකතිරු මිනිස්සු දෙන්නේ. බනින්න හොඳ නෑ මිනිස්සුන්ට. මොකද ඒක එතෙන්ද ඇවිල්ලා එනකොට සෑහෙන දියුණුවක් තියෙන කෙනෙකුට මේ අමාරුවේ වැටෙනවා. ඉතින් මේකට කියන්නේ මේ කඩින් පරීක්ෂණ කියන්නේ විපස්සනා උපක්ලේශ කියලා. නැත්නම් නන්දිය ධම්ම නන්දි කියලා මේකට පාවිච්චි කරනවා. ඉතින් ආඩම්බරේ උපයන්න ඕනේ ඇත්ත. නමුත් මේ හම් වෙලා වුණාට පස්සේ දැනගෙන මේකට වුණත් ප්‍රේම කරොත් මේක නැතිවීමෙන් පශ්චාත්තාප වෙනවා. මේක තිබුණත් එකයි නැතත් එකයි. කම්මෝගෝචිකාවෝ කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ වැඩියත් හොඳයි, නොවැඩියත් හොඳයි, නොවැඩියත් වැඩියත් හොඳයි කියලා ආරාධනාව දෙන්න ඕනේ එහෙමයි. වැඩියොත් වැඩියත් හොඳයි. ඒ ඕන කෙනෙකුට කියන්නේ වදින්ද නොවැඩියත් ප්‍රශ්නයක් නැහැ. නොවැඩියත් වැඩියත් හොඳයි කියලා. කිව්වහම හරි. එහෙම නැත්නම් මෙව එනවා අපිට නිකන් අයිපෙන පෙන්නන. දින මෙහෙම කෙරුවේ නැත්නම් අපිට සද්ධා වෙන්නේ ඉතින් අපි ඒවට සෑදී පැහැදි කටයුතු කරනවා. ඒක නැති වෙච්චාම පස්චාත්තාප වෙනවා. ඥානේ එනවා නම් වරෙන් නැත්නම් ඵලයන් ධර්මතාවයක් තියෙනවා ලෝකේ. ධම්ම නියාමතාවයක් තියෙන එකට කියනවා ධම්ම පිටිය කියලා. ධම්ම නියාමතා කියලා. පටිච්ච සමුප්පාදේ කියලා. පච්ච පරිග්‍රහ කියලා. සප්පච්ච පරිග්‍රහ ඥාන කියලා හැම වෙලාවෙම හේතු આવොත් ඵලයක් එනවා ඒක ඔබට වළක්වන්න බෑ හේතු නැත්තම් ඵලෙ එන්නේ නෑ ඔබ තටමැවට අඬකොට හම්බ වෙන්නේත් නෑ ඒ නිසා ඔබ හේතුඵල ධර්ම ගැන අපේක්ෂා කරලා මේ ධර්මතා විශේෂයි නොසලෙන මනස පික්කසගත ගතිය නිකන්තිය නැති කිරීමට කියනවා ධම්මොද්දච්ච විග්ඝහිත මානස කියලා ධම්මොද්දච්ච විනිවිද දකින ඉක්මවල යන මනසට ඉතින් ඒකයි තාම වැදගත් දේ තමයි. භවනා කරනකොට මේවා ලැබෙනකොට ඒව මෙහිමයි මෙහිමයි කියලා දැනගෙන මෙතන නන්දිය පහල කරගත්තොත් බෙල්ල යනවා. ඒක එන්නේ එක්ක එක බඩ වැල දෙකට කඩන ආපු සහෝදරෙක් වාගේ තමයි නන්දිය පහල වෙන්නේ. බුදුරජාණන් කියනවා කඩුවක් අරගෙන පිටිපස්සෙන් එළවන මේ අන්ත අන්තර අන්තර අන්තර ජාතෝ වදකෝ. ඇතුලෙන් හටගත්ත වදකේ කියලා. අන්තර්චාරෝ වදකෝ. ඒක නිසා මේ මේ නන්දිය අවබෝධ කරනවා කියන එක ඉතින් හරීම ආධ්‍යාත්මික වැඩක්. හරීම ආගමික වැඩක්. ඉතින් මට පෙනිලා තියෙන්නේ මගේ ජීවිතයේ ඇතුළත කල්යාණ මිත්‍ය ඇසුරෙන් පමණමයි මෙතනින් එගොඩට යන්නේ. එතකොට මේ පේන්නේ කල්යාණ මිත්‍යා මේ භාවනා කරලා ලබන ලාභ නොසලකන කෙනෙක් විදිහට තමයි කල්යාණ මිත්‍යා පේන්නේ. ඒක කල්යාණ මිත්‍යා කවදාකවත් හොඳයි කියන්නේ. ආඩම්බර වෙන්න කියන්නේ. හොඳ හොඳ ඔබ දිගට කරගෙන යන්නකෝ කියන. එතකොට හිතනවා මේ මිනිස්සේ කොයි ඊර්ෂ්‍යාවෙන් මේ කියනවද දන්නේ. යාට හම් වෙලා නැහැ. මට හම් වුණාට මෙයා ඊර්ෂ්‍යාවෙන් නැති. ඒ වෙනත්නම් මෙයා භාවනා කරලා නැතුව ඇති. මෙච්චර වටින දෙයක් හම්බෙලා නිකමටවත් හොඳයි කියන්නේ නැහැ. ඒ මොකද අර වදකයට හොඳයි කියන්නේ හොඳ නැහැ. ඒ භාවනා හොඳටම පේන්නේ මේ තියෙන ගුරුකුල වාදත් එක්ක බලනකොට. මේ එක එකට එක එකට අහු වෙලා නටන්න නැති. ඒ කියන්නේ අපි නිවන සඳහා නෙවෙයි භාවනා කරන්නේ. මේ අතරමඟ හම් වෙන මේ මේ දීනි බෝල කණ්ඩ. බොම්බයි කොටයි වල. රස කැවිල්ලට. ඉවි රස කැවිලි කාපුවම දත් සවුත් වෙනවා කියලා පොඩ්ඩක් දැනගන්න බෑ. පොඩි කාලේ නම් කමන්නේ. දැන් ටික වැඩි මාල්ලෙක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ ගැන කතා කරන්න ගියාම ඒකදී සර්වඥන් වහන්සේගේ තියෙන සර්වඥතාඥානය කියන එක. නැත්තම් අපි ඉස්ලාම අතර ජීවිතේම වංචනික ධර්ම කියන එකට ඡටගතියට මායාගතියට පුංචි දොර ඇරලා දෙනවා. මේ හැම ජයග්‍රහණයක් තුලම වංචනික ධර්මයක් හැම හරියෑමක් තුලම තණ්හාවදී. හැම හරියෑමක් තුලම මාන්නේ තියෙනවා. හැම හරියාවක් තුළම සක්කාය දිට්ඨිය තියෙන නිසා සක්කාය දිට්ඨියෙන් තොර මාන්නෙන් තොර තණ්හාවෙන් තොර නන්දියෙන් තොර හරියාවක් දකින්න නම් ඒ පුද්ගලයා පුදුම තලතුණාකමක් දේවල් වලට නොසැලෙන ගතියක් නිහතමානී ගතියක් කල්යාණ මිත්‍යන් අසුවිරෝ ගතියක් බණ අහලා හුරු වෙච්ච ගතියක් මේක ඉස්සෙල්ල මේ වැරද්ද කරලා අහුවෙච්ච ගතියක් ඒවා ගෙවිලා යන වෙලාව වැරද්ද ඔදියා බලලා පච්චාත් අපිට ගෙවිලා යන වෙලාව පච්චෙට නගන්න බෑ මේ මනුස්සයා ගොළු වෙනවා. ඉතින් හැම කෙනාම මේක කනවනේ. අනිතකේ කන්නේ හොඳ පිං ඇතියත් හොඳට කාලේ ගත කරපුවත්. ඒක නිසා දුවට මතක තියාගන්න මේ අපි අසරණ ගමනක් යනවා. පළවෙනි සැරේට යන ගමනක් නෙවෙයි. අපි තේරවාද සාසන හැම එකක්ම සිටියම් කරලා පෙන්වලා කියලා කියනවා. ඒක නිසා අපි මෙතෙන් ගියාට පස්සේ මේ ලැබෙන භාවනා ලැබෙන කිසි දෙයක් මගේ කියා ගන්න නැතුව මම කියා ගන්න නැතුව මෙන්න මෙහෙම අපි ඒක කියනවා. ඒව ලැබීමට සඳහා අවශ්‍ය කරනා වූ හේතු සම්පාදනයේ පන්න එපා කියලා සපයලා දෙනවා. හේතු සම්පාදනය අනුව හේතු සම්පාදනයේට කොන්දේසි විරහිතව යටත් වෙනවා. ඵල අපේක්ෂා කරන තරම් අවස්ථාවාදී වෙන්න එපා. මම නැවතත් කියනවා හේතු සම්පාදනයේ 100%ක්ම අපි කරන්න ඕනේ. බලාපෑක්ෂාකෙදි මිත්තාම නින්දිතයි. ඒක නිකන් ඉල්ලුම සැපෙම නීතියක්. ඒක තණ්හයි. නමුත් ඒක නිවා ස්වභාවයෙන් අපේ හිතේ එනවා. එනකොට මේක දැනගෙන කියනවනේ මට තියෙන්නේ බුද්ධ බුද්ධ පුත්‍රෙක් වශයෙන්, බුද්ධ දුහිතලාවක් වශයෙන්, ශාක්‍ය සිංහෙක් වශයෙන් හේතු සම්පාදනය කරපන් කොන්දේසි විදිහට. මොකද බලාපෑක්ෂාවක් එනකොටම තේරුම් අරගන්න ඕනේ මම මේ අඳින්නයි හදන්නේ. මම මේ මාන්නයක් ඇති කරන්න හදන්නේ කියලා. ආන්නේ විදියට මේ නන්දිය පිළිබඳ අවබෝධයක් ඇති කරගත්ත මිනිස්සුෙකුට මම හිතනවා රාජ්‍ය බලයක් හමුනත් රජයක් පාලනය කරනවා කියන එක ඉතාම සිම්පල් වැඩක්. ගෙදරක් පාලනය කරනවා කියන එක බොහොම සරල වැඩක්. ඔෆිස් එකක් නඩත්තු කරනවා කියන එක බොහොම සරල වැඩක්. මොනම ව්‍යාපාරයක් නම් කරන්න පුළුවන්. නිසා මැනේජ්මන්ට් ටෙක්නික් වල තියෙනවනේ පළවෙනිම ගුණය ඔච්චරයි. ඒ මනස ගන්න කිසි වැඩක් අද්දාකත් වර්ධින්නේ නැහැ. ඒක පළපේක්ෂාව නෙමෙයි කරන්නේ ආ සම්පූර්ණ හේතු සම්පාදනය කරනවා. උද්දී ඉඳලා හඳගෙන හේතු සම්පාදනය කරන කිසිම දෙයකින් බුදුජානනාථය සඳහන් කරලා තියෙනවා නිකන්. කියප එකක් කියනවා බණක් කියනකොට ඒ බණින් බණ කියන්න ඕනේ අනුන්තරේ අනුකම්පාවෙන් මිස කවදාකවත් ආමිෂ ලාභයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. ඒක විස්තර කරනකොට අටුවචාන් වහන්සේලා සඳහන් කරලා තියෙනවා මේ බණ කියනකොට අනේ මිනිස්සු මට සාදු කියාවා කියලාවත් හිතුවොත් ඒක බුදුබණ නෙවෙයි කියලා. අපි බුදුහාමර දත්ත දීපෝ පොඩි ටක් ණයට අරගෙන පුළුවන් ප්‍රමාණය ප්‍රසිද්ධ කරනවා මිස අපිට කියන්න පුළුවන්ද අපි චතුරු ධර්ම කතියෝ අපි අරක දන්නවා මේක දන්නවා කියලා කියනකොටම ඒක බන වගේ එකක් වෙන මිසක බන වෙන්නේ බන වගේ ඒව මේ දවස්වල ලංකාවේ පිරිලා ටෙලිවිෂන් එක උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන පත්‍රේ පිටු මදි ලියන්න රේඩියෝ එකේ උදේ ඉඳලා හැන්ද නම් රට දිහා බලනකොට කොහෙද යන්නේ මොකද්දෝ තියෙන පටලවිල්ල. ඒ නිසා අපි සාසනය කරමු. අභ්‍යන්තර සාසනය, බාහිර සාසනය කරමු. මොකන්න හොඳට මතක තියාගන්න කාගෙන්වත් අවසර ගන්න ඕනේ නැහැ. කවුරුත් අවිලට උනන්දු කරන්න ඕනේ නැහැ. කලේ අංග සම්පූර්ණ හේතු සම්පාදනය කරන බල අපේක්ෂාවෙන්තර වෙන විදිහට කියනවා අපි හරියටම කාලසටහන කරනවා. කාටවත් බය නෙවෙයි. කාලසටහන කරාට කිසිසේත්ම මට මේ අර ඥානෙ ලැබේවා මේ ධ්‍යානෙ ලැබේවා කියලා අපේක්ෂා එනවා ඒක දන්නවා නමුත් ඒක නිඳා කළ පැත්තක දාන හේතු සම්පාදනය කරනවා නම් මම කියනවා එකක් මේකෙන් බර මම අමාර කරනවා ඒ මාස නිවන් නොදැක්කත් නිවන් දැක්කට එනුටි සතුටයට ලැබෙනවා විශාසීරු දිනා මේ වෙනකොට කැප කරලා තියෙන හැම දෙයක්ම මෙන්න මේ දර්ශනයේදී අහලා බලන්න බල්ල වැඩ කරන යනකොට හේතු සම්පාදනයකින් අපි උපදීම යදවම යොදලා ඵල අපේක්ෂාව කියන ගතිය අයින් කරපු ගමන් අර බුදුහාමුදුරන්ගේ තියෙන බුදු ඥාන ධර්මයේ තියෙන ඒ ගුණ සංඝයාගේ තියෙන ගුණ සියල්ලකින්ම තමන් ආර්ය වෙන්න පටන් ගන්නවා නිවන් දැක්ක කෙනෙක් වගේ ඒ සතුට පිරිච්ච ගතියේ ඉතින් අද දවසේ බණ අහපු මේ ශිළු දිනාටම ඒ තියෙන සාන්තිය ශක්ති ප්‍රමාණය විඳ දරා ගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේට අත් දේශනාව මෙතනින් නැවත කරනවා ශිළු දිනාටම සැලසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා අපි මේක අවස්ථාවක් කරගන්නවා ඊතාවතාචාදී කාතා සජ්ජහයනා කරලා ශිළුව පේන්න පිණි උදව් කරන්නා වූ ශිළු සත්පුරුෂ මණ්ඩලයට පින් කැමති සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීමට. තාවතාචනම්මේහි සම්බතං පුඤ්ඤ සම් සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාචනම්මේහි සම්බතං පුඤ්ඤ සම්පතං සබ්බේ තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා පිට්ඨාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාශට්ටා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරංගක්කන්තු ශාසනං ආකාශට්ටා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු දේශනං ආකාශට්ටා ච බුම්මඨා දීවානාගාමයිත්‍තිකා කුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු මං පරං හිතං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං ෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතාවන්තු හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු පතං සමාගමු හෝතු යාව නිපානපත්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාව නිපානපත්ත්‍ය සාදු සාදු සාදු සුපත්ත්‍වා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදි තබ්බං කමාමි කමිතබ්බං සුපත්තිත සුපත්තිත සුපත්තිත අභිවාදන සීලිස්ස නිච්ඡං වත්තා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු ඊළඟ සංකල්ප විඥාන එක්කාසං කරා සුඛී හෝතු සුපත්